පැයකට විනාඩි 20ක් වගේ කාලයක් කරගෙන තියෙනවා. ධර්ම දේශනාව සඳහා ප්‍රතිපන්න සම්පදාන පොළොව ප්‍රශ්න කරනවා මේ අවස්ථාව මත කරගන්න කාටද මේ සම්බන්ධව ප්‍රශ්න හෝ ප්‍රකාශන හෝ විවේචන හෝ කමිටුමක් මත අපිට තියෙන කර්මාත්මක ඉදිරිපත් කරන්න ඉතින් එහෙම නැත්නම් අපි නැවතී වැඩ කටයුතු නිමා කරන අදහසින් පේන පෙන්නත් අමතින් ගිලා යාසින් ජීවත් කිරීමෙන් සහ අපගේ ප්‍රාර්ථනා ඉති කර ගැනීම දවසේ කටයුතු නිම කරමු කියලා. කියන්නේ යේසුස් වහන්සේ ඔය අවුරුදු 32 කට පස්සේ ආපහු ආවට පස්සේ යක්ෂයා විසින් පරීක්ෂා කරන්නේ. ඒකත් කියලා කියන ඔබ දේව පුත්‍රයෙක් නම් ඔබ දෙයනාදී පුත්‍රයම ඉස්සරහ තියෙන කන්ද පාංගයන් කියලා පරිස්සම් කරාටම කරා. ඒකත් කියන පාංගෝනි විතරක් නෙවෙයි ජීවත් වෙන එක බොරු ප්‍රාර්ථනාවම කරනවා. යක්ෂය පාක් අපින් ඉල්ලන යක්ෂය ඉල්ල කියන මෙහෙමනම් මෙහෙම කරපන් කියලා වගේ নানা ආකාර පරීක්ෂණ හම්බුනේ සෑම පරීක්ෂණයක් යටම තණ්හාව තියෙනවා මානෙ තියෙනවා. නිසා ප්‍රශ්නයක් මතුවෙනවා දුර්ලභතාවයක් මතුවෙනවා විකල්පයක් හොයනකොට පොඩ්ඩක් විවේකී බලන්නේ කොයි උල්පතින්ද මේකේ මේ කියන්නේ තණ්හා උල්පතින්ද මාන උල්පතින්ද දික්ටි උල්පතින්ද දැන් අපිට පේන්නේ නැහැ කියන්නේ මේක තණ්හාව කියලා දන්නේ නැහැ දික්ටි දන්නේ නැහැ මාන දන්නේ එනවා දන්නවනම් අපිට ඩිස්ක්‍රයිබ් කරන්න වෙනවා මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා කියන්නේ මම නෙවෙයි කියලා කියන්නේ තණ්හාව මගේ නෙවෙයි මගේ නෙවෙයි කියන්නේ තණ්හාව නෙවෙයි මම නෙවෙයි කියන්නේ මාන්නේ මගේ ආත්මේ නිකන් දික්කේ. ඒක පුරුද්දට තියාගෙන ඉන්න කියන කොයි එකේදී අපිට වේදනාවක් යන හතක් වෙනවා හරි ගියා කියලා හිතනවා වර්ධිනවා කියලා හිතනවා තක්කු මොන දේ ආවත් මේක මමවත් මගේවත් මගේ ආත්මවත් නෙවෙයි කියන්නේ අර තණ්හාමාන මිච්චවල කොක්කවදින්න තියෙන අවස්ථාවට මූල ධර්ම වශයෙන් බැන්නා අඩු ගන්න මේ කට හුරු කරගෙන නිකන් කට වචනේට හරි දීලා දාන්න උත්සාහ කරනවා අපි කරන්නේ ඒකට හේතු හොයන්න ඒක සාධාරණීකරණ හදනවා. එතකොට තණ්හාමාන දිට්ඨිය අනිවාර්යයෙන්ම කොටලා. හැම සංදිත්‍යකම ප්‍රපංච කරන ධර්ම කියලා කියනවා. ප්‍රපංච කියලා කියන්නේ කෙලින් යනකෝ අටවලන්නේ. ඒ ප්‍රපංච කිරීමක් තමයි මේ ලෝකේ දැනුම කියලා අපි මේ අල්ලන්නේ. ප්‍රපංච විචුමාවත උච්චර දෙයක් නැහැ. ඒ නිසා එන ඕනම වෙලාවෙ කිසිම දැනුමක් කන්සල් කරන්න එපා. මේක එන්නේ තණ්හාවෙන්ද මේක එන්නේ මාන්නේ මේකේ මුදිතෙන්ද කියලා බැලුවොත් ඒ උමුමේ දකින්න ඕනේ මුල් ධර්මකින් හෝ මේ ඩිඩක්ටිව් නොලෙජ් එකකින් ගන්න. මේ එනකොටම බැලුවොත් එච්චර අමාරු නෑ ඒක අල්ලන්න. මේ මේ විකල්ප මේ අපි ගන්න හදන තීන්දුව මේ අපි ගන්න හදන මතේ මොකෙන්ද පෝෂණය ලබන්නේ අල්ලන්න බඩන උණු උණු අල්ලන්න ඕනේ ඒක පිටක්ෂණ දැන්නට පස්සේ අල්ලලා වැඩක්. යකඩේ රත් වෙච්ච වෙලාවේ තලා ගන්න. හැම තැනකදීම අපිට පේන්න පටන් ගන්නවා ගොජ්ජ දාන තන ගොජ්ජ දාන මාන්න ගොජ්ජ දාන දෘෂ්ටිය ඒක වරදි ඒක මේ කොක්ක තර වෙන්නේ හරියට වරදින විනාගම තණ්හා මානසිකයේ ඉන්නේ අපි දැයෙනසේ ඒක අයිතිවාසිකම් කියන්නේ අයිතිවාසිකම් කියන්නේම හරියට නිසා දුක පැමිණෙනකොට අපි දැයෙන අරසයි දුක නැතුව ඊගාය කල්ලන්න හදනකොට හෝ ඒ අරුතේක හරිය ගමන් අන්න කොක්කවත්. වටින්නේම තණ්හා මාගේ මගේ හොයා ගැනීම මගේ ජයග්‍රහණයක් මේක කාගවත් නෑ මම ස්වාධීන හොයාගත්ත එකක් කියලා අර ලැබිච්ච ගොම්බෙට්ට. ඉතින් බැක ගන්න හදනවා. මේක මගේ තණ්හා මගේ ආරාධිය. අර ගොම් කුරුණිය කියපේ වගේ තමයි දුකත් උඩ තියන උඩ පල්ලෙහා දැන් පස්සෙන් පස්සට ගල්ලි කරන යන ගොම්බෙට්ට. අදිරෝනේ ගොම් මට මේ ගොම්බෙට තරම් අපදානවා. ඇත්ත තමයි අපිට අම්බෙච්ච ගොම්බෙට්ටුමක් කරනවා අනිත් කෙනාගේ රජ දක්වලා. මේක කල්ලා කිව්වේ ඔම්මේ මේ මොනවාදෝ වක කන්න කමකට නැති දෙයකට තමයි මේ මේ ගෙවිලා හරිත්තයි හන්දයි ගෙවිලා තියෙන්නේ. සාබරික කරපන්. ඒ කියන්නේ මේ මගේ මතේ මේක මගේ මනාපේ මේක මගේ මතේ නැත්නම් මේක ඈ ඔපිනියන් අපිට මේ ඒ දැන් මේ අපේ ඔපිනියන් එකට විරුද්ධව කවුරුහරි එයාපෝට් එකේ ඉඳලා කතා කරද්දී අපිට ගිහිල්ලා මොකද ඉට්ටු කරනවා දෙන්නේ කොහෙද යන මිනිස්සු දෙන්නේ මේ කතා කරන්නේ හැබැයි අපේ ඔපිනියන් එකට විරුද්ධ නම් ඉතින් ඒකට මම ඒක උත්තර නොදී ගියොත් මම මේ යුතුයකම් පැහැරයි. අර අමුණා ඒ යුපේ ජීසෝ දිනකොට මාසේ බැරි වෙලා හරි කවුරු හරි බුද්ධහමිතු කතා කරුවොත් උ දවස් 3ක් හරි ඉඳගෙන ඉන්ටර්නෙට් ඊමේල් මැසේජ් එකක් කරලා ඔක්කොටම වෙන්න එහෙම වෙන්න දෙන්න බෑ බුද්ධහමිතු කතා කරලා. අපි අපි නිකම දන්නේ මොනවද කියන දාන්නවා. මෙයාට වෙන වැඩක් නැහැ. ඒ වගේ අපි ඇතුළෙන්ම බොක්කෙම තියන මේක මෙහෙම ජීවිතේ කියලා ඔපිනියන් නැතුණා ඒ ඔපිනියන් එක රකින්න ඒ මාටිසම් කියන වචනයෙන් ඉංග්‍රීසියේ මාටිසම් කියලා කියන්නේ වැරදි ඔපිනියන් තමයි එල්ලලා මාරුවා. ඒක තමයි අපි විතරම කරන්නේ. අපි අමුතු අදහසක් දැන් අපි දරුවෝ විරුද්ධ යනකොට අපිට අප්සෙට් වෙන්නේ මොකද? නැත්නම් අපේ නෑදෑයෝ ඔක්කොම විරුද්ධ යනකොට මොකද අප්සෙට් වෙන්නේ? ඔක්කොම එන්නේ මෙච්චර කොටලක් මේ බලමුකෝ මගේ මේමත් ඒ වගේ මනුස්සයෙ නෑනේ. ඒක ඉතින් අල්ලපු ගෙදර පිටින් වැරද්දවට වැඩිය මේක පිටින් දමලා යන්න වගේ ඉතින් කොච්චර දෝ තැනේ. මම පස්සේ කනසනගනේ සරස් මේ ගැන සඳහන් කරපු නිසා මම කරන්නේ එක ප්‍රශ්නේ කරගත් කියලා ගන්න කරගන්න පාරමිතා කිරීම සහ නිවන් දැකීම අතර සම්බන්ධය කුමක් මේක මං සුදාමාන ප්‍රශ්නයක් නෙමෙයි වාර්තාගත කළා මට ඉතින් ඔබ කියන්නන්නේ කියලා මම හිතන සුදුසු ගුරුවරයෙකු සහ අවබෝධයට අපිට කැමැත්ත තියෙනවා නම් උපදෙස් පිළිපදිනවා නම් වැඩිසියු මනස කියන විදිහට මේ මාර්ගයේ ගමන් කරනවා. සමහරට තර්ක කරන ඕ ගුරුෙක් ලැබුණා නම් උපදෙස් පිළිපදින දැඩි කැමැත්තක් තියෙනවා නම් සුපදේශක වාසය කරන මේ පාරමිතා පිළිච්ච හිඳ තමයි ඒ තත්ත්වය ආවේ කියන්නේ. එතකොට පොඩි මෙන්න මේ පොඩි පොඩි පැහැදිලි කරනවා. ඒකට මේ ඒ විදිහට වෙන උත්තර දුන්න අපිට ඒ විරුද්ධ වෙන්න කියන්නේ නැහැ. අපි දන්නේ නැති ඉන්නේපදයක් තියෙන නෙමෙයි සංඝ. මට හිතුණා මේ අර තුන්වෙනි අවස්ථාවන් අපිට මේ සංඝාරි ලැබිලා තියෙනවා. මෙතන තන ඔක්කොම හරිගලා තියෙන සමාජ පාරමිතා ටිකක් සම්පූර්ණ වෙච්ච වෙන. ඒ නත් නුණත් මම කන්ඩිෂන් එක උනක් නැතත් මේ අවස්ථාව හැල්ලා තියෙනවා නම් මෙතන මේ ඒක උඩ කියන්න පුළුවන් පාඩලා පිළිර නැත්තම් මේ වැඩේ පාරමිතාවක් පේනවා මොකද මොකද ඒකවත් හම්බෙන්නේ දෙන්නා පාරමිත අවශ්‍යයි දැන් ඒක අර කර්මක්ෂය කියන අදහසෙන් මන්ත්‍රී දේවදා සූත්‍රයේදී සර්වඥාන්සේ ළඟක් යනවා කලින් පින්නවාට යනවා ඉඳී තියෙන නිසා ළඟ තියෙන මේ නිගණ්ඨ ආරාමයක. යා මේකට ඉන්න සීගියස් භාවනා කරන එක්කෙනෙක් තනිකම හිටගෙන ඉන්නවා දවසනේ මෙගින් තප මිනිමල හතරක් තියන අවුවේ තපිනවා ඉතින් යෝගි වැඩ කරනවා මේ සීරියස් ආයි මේ නිකන් කවුරුත් ආවත් නැත්නම් වැඩ පස්සේ බුදුනාතේ එක්කෙනෙක් කන්ද ගිල්ලනවා මොකද මේ කරන්නේ කියලා කියනවා මේ කිසිම දෙයක් අපි කරන්නේ කෙරුවොත් කන්න රැස්නවා මේක තියෙන කර්ම නෙවෙයි ඉතින් කරන්නේ ඕසන් දින තියෙන සෑහෙන කැපිටිලා මිනිස්සු ගන්න බොන්න ගෙනත් දෙනවා මොකද මේ වගේ සෑහෙන වහන්තිනවා නැතිනම් කායයෙන් මේ තපස්සට. ඊට පස්සේ බුදුහාම කියලා තියෙන මොකද්ද මේ මේක කර්මක්ෂය. ආත්මක්ෂය වගේ කර්මක්ෂය ඥානය ලබන්න. මේකයි තියෙන්නේ වෙනවනේ. ඊට පස්සේ අහනවා දැන් කොච්චර කල් කෙරුවා. අමුතු පහරයි. කොච්චර ගෙව්වද? ඒක දන්නේ. දැන් කොච්චර තිබිලා ගෙවුණාද කියලා දන්නේ. ඊට පස්සේ මම බ්‍රෝඩ් ෆෝවර්ඩ් account balance එක කියලා. පටන් ගන්නකොට කොච්චර විතරද? තව කොච්චර ගෙවන්න තියෙනවද කියලා. ඉතින් ඉතින් බුදුරජාණන් කියන්නේ දැන් කොහෙන්ද මේක කොම්ප්ලීට් කරන්නේ? කොතනින් පටන් ගත්තද දන්නේ නැහැ කොච්චර කිව්වද දන්නේ නැහැ කොච්චර තව ගෙවන්න තියෙනවද දන්නේ නැහැ. ඉතින් මේක මුසාවක් කියලා තේරෙනවා. ඒ වගේ පාරමිතා වලත් අපි අපි දන්නේ නැහැ 80ක් පිටලා තියෙනවා 100 තමයි 20ට කියන දන්නේ. ඉතින් අපි එන්නා 20 වෙනකම් කියලා මොකද ඉන්නවයි කියලා කියන්නේ අපි පාඩම ඉතාලි එක්ස්කියුස් එකක් කරගන්නවා නොකර ඉන්න. ඒක නාස්තිකයි නේ. ඒක නාස්තිකයි එච්චරයි. ඒ නිසා අපි කියන්නේ හරි මට ලඟ 20ක් වෙන්න ඇති කමක් නැහැ. දැන් මේ ගුරුලේ කම්පියුටර් උත්සාහ වෙන්නේ විතර දෙක හරි වෙනවා. 23 හරි වෙනවා නේ තමම කරන්නේ. ඔය නිසන්වනේ හදන්න කිව්ලා ධම්මනි සංඥාවුර 65 ලක්ෂ ගණන් කල්ලි දීලා කරලා ඔක්කොම කම්පැනි වහලා සල්ලි අරගෙන ගිහලා ආන්දිය ඉදම අරගෙන කියලා දිනවා මේ ජීවිතේම නිවන් සඳහා කරා. ඉතින් ඒක රට ප්‍රසිද්ධ කරලා දෙනවා මම හිතන්නේ පරණ අපිට වැඩි වයස් අවුරුදු 20කට වැඩි ගත්තේ ඔය දන්නේ. ඊට පස්සේ ජර්මන් දරුවෝගේ ඒත් හදලා ඒකත් හදලා ජර්මනිය දන්නු ගහන්න හදලා මේක බේස් කරගෙන පොලිටිකල් කැම්පේන් ෆන්ඩ් රේසින් ඔක්කොම දෙයක් කරන ඔරිජිනල් වැඩක් කරනවා. මොකක්ද ඉන්නොට වැඩගත් හම්බුගෙන කැවිලා කිව්වලු මට මහත්ය හම්බෙන්න වෙයිසකරු හරි බිසි ඉන්නවා. ඇත්තට මේ වැඩේ සීරියස් වැඩක් යන්නේ. මේ මාතකේ අක්කම් පාවනට දාන මට විනාඩි පහක් තිබුණා. සම්බයකම නැකේ ජාති බුදු දක්කලා කුතෝ වාඩි කළා. සඳහන්. සඳහන් කරන මහත්මිය මම කියන්න ආවේ. මම දැක්කම මහත්ය කරන වැඩේ මේක විශාල කැපකිරීමක්. මහත්තු වෙලා තියෙන්නේ මේ ජීවිතේ නිවන් දකින්න නම් ආරම්භය සම්පූර්ණ තියෙන්නයි. ඉතින් මේ කාලේක වෙන්නේ නැහනේ. ඉතින් ඒ නිසා මේ මහත්ය මුළු බුදලයක් අයින් කරලා මේ ජීවිතේම අනිවාර්යම කැප කරලා මේ කරන වැඩේ දෙතරයක් කල්පනා කරුවොත් නරකද කියලා බලන්න මම ආවේ. සාරත් ස්වාමීන් වහන්සේ ගියා. අනේ ස්වාමීන් වහන්සේ දිනා කොම්පාවර එක්කනේ පුදුම සතුටු වුණා ගන්න විනාඩි 5ක් මේ 10ක් කර දෙන්න. අනේ ස්වාමීන් වහන්සේ පුළුවන් ද කියන්න මයි ළඟ පාරමිතා තියෙනවාද කියලා කියලා. උකු නෑ කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ ඒක නම් මට කියන්න බෑ. ඒසලු ඔබ වහන්සේට පාරමිතා තියෙනවාද කියලා අහනවා ඔබ වහන්සේ දන්නේ. ඒකත් මම දන්නේ. ඊට පස්සේ කොහොම හරි කරන්න අපි නෑ එක වැඩේ කරන්න තියෙන පොඩ්ඩක් අයින් වෙන්න මම වාඩි වෙන්නම් මට වඳින්න. <laughs> කරුණා කළ වදමුති යන්නේ කොහොමද මේ ශේෂ්ත්‍රේ. මිනිස්සෙක් වැඩක් කරනකොට පොළු ගන්නපයි. බැනලා ඉඳගෙන කියනවා මහානකමක් වටින්නේ නැහැ ස්වාමී කොහොම කෙනෙකුගේ වැඩකට. මොකද මම සතු මරන්න යනවා. හොරකම් කරන්න යනවා. කාමීච්ඡාචාරය කරන්න හදනවා. කියලා මරණකම් මේ පාඩම කියන්නේ. ඒ මිනිස්සු ඉන්නේ දේව දූෂිවා. ඇවිල්ලා කියන්නේ ඔබ කෙරේ අනුකම්පාවෙන් මම මේ කියන්නේ. දෙවියා කල්පනා කරන නරකට. ඒකද කියන්නේ mind your business. Be vanished. Go. ඉතින් ඉන්න භාර්මිකා කියන කටියක් කියන්නේ තියෙන්නේ හොඳයි. ඒ මම කරන්නේ කරද්දක් නෙමෙයි. මම කියන්නේ යමක් නොකර ඉන්න සතුන් නොමර ඉන්න එක හොරකම්. ඉතින් ඒක වැරද්දක් නෑ. අනිත් එක කොහේ හරි මිත්‍රයක් අහුනොත් එහෙම පාරමිතා මනින්න පුළුවන් එකක් මටත් පොඩ්ඩක් දෙන්න chance එකක් මම ඒකත් දැනගන්න තමයි මම ඉන්නේ කියලා. ඒකට කියනවා මේ අනේ මට නෑ ඒකට වෙලාවක් කොහොම හදුවොත් මිත්‍රයා පොඩ්ඩක් ගෙනලා දෙන්න අපි මේ බ්ලඩ් ටෙස්ට් කරගන්න වගේ යූරින් ටෙස්ට් කරගන්න වගේ පොඩ්ඩක් ටෙස්ට් කරගන්න ඕනේ. නොකෝම නොකරන වෙදකමට වෙන කොඳුරු තෙල් කල 7යි 7යි කතා. ඒකට දොස් කියන්න එපා මේ කතාව කරන්නේ ඇත්තටම කිට්ටුවක්. කවදාකවත් අදාළ නැති කියන අබෞද්ධයේ කවදාකවත් ඔය කතාව කියන්නේ. ඒක මම සාපි වෙන්න. කතෝලික මනසලා මුස්ලිම් මනස උගතන. අනිවාර්යයෙන්ම බොක්කෙම බෞද්ධය තමයි කියන්නේ. මුන්ගේ මනස පූර්ණ වැඩේ මිනිස්යාට අපටවත් කාටවත් වෙන බඳුවක් නැති නිසා පුදු නාස්තික විවේචන. ඒ වගේදී අපි මර්සිලස්ලි පැත්තට ගන්න කැතියි. විවේචන බාර ගන්න ඕනේ ආස්තිකව. ඒක පේන්න තියෙනවානේ මේ දෙයින්ට මේ කරන්න කියලා ඒකට කියනවානේ මේක කරන්න එපා කියන එක විතරනේ කියන්නේ. මෙලි කරපන් කියන්නේ නැහැ. ඒක දැනගන්න මේක. ඉතින් සෝරි තමයි. ඒ මන්ට හදා හදා ඉන්නේ කොහොමද අපිට වෙලා නැති නිසා. බම්පට වෙලා නිසා බාප්පා යන්නේ අපි වැඩක් අපි බලාගන්න කියලා ෂේප් වෙන එකයි. නිස්සරණනේ එයාගේ මහ විශාල මේ කොඩියක් අරගෙන ඉදිරියට ගිහිල්ලා තියෙන අවුරුදු 43ක් එදා ඉඳලා අද වෙනකම් හැම කෙනාම විවේචනය කරනවා ඔය කරන්න පුළුවන් දෙයක් දවස් කරන්න. මේ ජීවිතේ නිවන් දකින්න කියලා කරන උත්සාහය ඒක නිකන් මේ දේන තමන්ගේ බලයෙන් මොදෙහින් හදනවා වගේ වැඩක්. ඉතින් අර බරපතල ස්වයං තමයි කියනවා දැන් කමටහන් වඩන්න තියා. කමටහන දෙන්න තරමක් කෙනෙක් ලෝකේ ඉන්න කියලා. ඒක සුදුසුක් නැති කාලේ. ඒ කාලේ කමටහන් දවලන්නේ ඒක හරියන්නේ නැහැ. අර තවහම කෙනෙක් පොලිටික්ස් කෙනෙක් කෙනෙක් ඇවිල්ලා මමත් බණ කියලා යනවා ඒක නේ. ඉතින් ඇවිල්ලා ආයෙත් මෙතන ගත්තේ කොහොමද කවුරු හරි ඉන්නවද කියලා හවලු මේ මේ ආත් නිවන් දකින්න පුළුවන් කියලා හිතනවත් කෙනෙක් ඉන්නවා කියලා. කවුරක් කියන කරබන්දල තියෙන බැරි නිසා. කම්පිය වෙන්නේ නැති වෙල වෙන්නේ. අපි කරන්න පුළුවන් කරන්නේ අපි මතක පිටතියි. මේ අරක්කුණ එක නේද? ඒක අපිට ළමයා වෙන්න පුළුවන් පරමාර්ථයක්. මෙන්න වෙන්නේ. එහෙම කවුරු හරි ඉන්නවනම් කරුණාකරලා මතක කරලා කියන්නේ ඒකවල මම සුද්ධ කරලා දෙන්නම්. ඉතින් අර එහෙන් ගිය ළමෙක් භාවනා කරන ළමෙක් අහගෙන ඉඳලා. ඇවිල්ලා කියනවා වහන්සේ ඔබ වහන්සේ බණ කියන වේදිකාවෙම තමයි මේක ඇවිල්ලා කිව්වා. මම කොහේ එක තමයි බුද්ධා. කොහොමද ඉඳ තියන්නේ? අපිට තියෙන සුද්ධ අවස්ථාවක් අපි නම් choice එකකින් අපි අරන් ගන්නවද මේක ගන්නවද කියලා. ඒකට බෑනේ කාටවත් කවුද කියන්නේ. ඒ නිසා මේ මේ නිරෝධ මාර්ගය යනකොට දෙන්නේ නැහැ. කණි අදියා. ඒකෝතරේ එකක්ක විසාන කප්පෝ තනි කඟ මෙලඟේ තනියම වගේ වෙන්නේ කියලා බුදුහාම කියලා දෙනවා. වලලුණක් දෙකක් අතර දැනුව සලකලම් ගන්න. තනි වලලන සද්ද කරන්නේ. ඔගේ මේ ගමන යනකොට දෙවන්නේ කියලා කියන්නේ බාධා. අය කතා දෙකක් නැහැ නිසා ඒකෝතරේ එකක්ක විසාන කප්පෝ ඔක තමයි මේ. කුක්කලේ පාදේ කියන තුන්වෙනි කග්ගවිධාන සූත්‍රෙම ඉස්සල්ලාම කියනවා. මං තාම ඉස්සෙල්ලා ධම්මිය ධම්මිකාම ගන්න කිව්වා නෝ මෙන්න මේක කියපන් අංග දෙක කරගන්න එපයි ඒ තනි අංග ඇති මම මේ ලියන තිබුණ මම වැඩ කරන වැඩ කරන වැඩ කොලේ ග්‍රීන් ෆාම් එකේ ඉන්නේ ඒ අග්ග විධාන ගුත්තේ ගාතාව ආමන්ත්‍රණා හෝති සහාය මැජේ ගමනේට අනේ චාරේ නිසින්නාය ගමනේ තානේ නිසින්නට අනබිචිතං සීරිතං පෙක්කමානෝ ඒකෝ චරේකන්ත ඥානකත්වෝ. ඒ කිලෙතුනේ ආමන්ත්‍රණ හෝති සභා සහාය මැදි. සහායක එක්ක හිටියොත් අම්මචන් අර කරන්නේ මේ කරන්නේ කියලා ආමන්ත්‍රණ බහුව. ඉතින්ගක් එක්ක හිටියොත් ආමන්ත්‍රණ. හරි මජම් මහමුදේ නාට. හැබැයි ගියොත් අම්මා තලාවි මට. ඉතින් අපි දන්නවා ආමන්ත්‍රණ ආමන්ත්‍රණ හෝති සහාය මැදි. ගමනේ දානේ නිසද්දේ ඉඳගෙන ඉන්නකොට තාමත් නිදාගෙන ඉන්නකොට තාමත් ඇවිදිනකොට තාමත් හිටගෙන ඉන්නකොට තාමත් ඒක නෑ කාමන්තන කරා අක්ෂර බැමිනේදී හතර ඉරියව් වෙනවා අනබිජිතං තේරිතං තෙක්කමා ඒ කිසිම දෙයකට ආසාව නැතුව ස්වෛරී භාවයේ පතන මම ධන කංග වේනගේ තනියඟ වගේ මම තනියම හිටිනවා කියලා කියනවා ඉතින් ඒක දකපු එකෙක් මට කදායි ඔබට ඔය කරපෑකි ඔය ටික කාලයක් බලපන් හිතන්න යනකොට අන් දෙක ආපු දවසේ අපි කියන්නේ. දෙවෙනි අඟ ආපු දවසේ කියන්නේ. හැම කෙනෙක්ම අභියෝග කරා දෙවෙනි අඟ එනකම්. ඒ නිසා මේ ගමනේදී නෑ බෑ කියන්නේ ඕන තරම් කුසල් ගණන් කට්ටිය. ඒ ඔක්කොම පාප මිත්‍රු කියලා හිතාගන්න. මිත්‍රු ප්‍රතිරූපකයෝ ඒ මොන්න තාලෙන් ආවත් මොන වෙස් මොන දාගෙන ආවත් බාප්පට වෙලා යන නිසා බාප්පා යන්න අපි වැඩක් අපි බලා ගන්න කියලා පැත්තකට වෙන එකයි. ඕකට තමයි මේ අබිනිෂ්ක්‍මණය කියන්නේ. ඕකට තමයි මේ ස්වෛරී භාගය කියන්නේ. ඒකට මේ කීකියතරින්න ඕනේ නැහැ. අනන්‍යගත වෙන්න ඕන සමහර ප්‍රතිපත්තිය තියෙන ඕන කොස්කපණ්ඩිතලා අකු පොත් ටිකක් ගන්න. ඒකෝර ගෑවෙන්නේ නැහැ. ගොල්ද ගෑවුණත් මේ කොස් ගෑවුණත් කොල්ල ගෑවුණත් පොත් ගෑවිච්ච ඇති ගලවන්නේ. මේ කල්ලා තුම පොඩ්ඩක් පොත් ටිකක් ගන්න ඕනේ. ආසරයි. වාහනේ ගම්කට සුත්තේ තාම කියනකොට බඩේ කිසිම සායයක් නැහැ. විවිධා අපේක හොඳට තේරුණා කොහොමද? ධර්මයේ විමානවල දකින්න පුළුවන් හොඳටම තමයි. අත් කොච්චර කාරණා මතක සාතිපුත්‍රයන් මම අංගව තුනයි යන්නේ. ඒකයි පුදුම කියන කරන් දෙකන සකහන් කරන්නේ. ඒක නහදින් ගුණා සත්‍යම ගුණාමි. සත්‍යයන් කවුද කියලා දස්දාස් කියන්නේ තියෙන්නේ. ඒකටම ගුණාමි පරිශනා කරලා ප්‍රබෝධය ලබාගියයි පනහත්මින් සිදු කරලා දෙන්නේ නැත්නම් අපිට දෙන කරදාවක් කුසියෙදි අපි තේරුම් ගන්න. මේ වගේ ගණනාහන ලැබුණාම විද්‍යාන සාහිත්‍යයේ සුද්ධත්වයේම අපේ තුලම තියෙන මේ අවබෝධ කරගන්න දක්ෂිතාර්ථය අවබෝධය කරන සම්මුතිය මේ ජීවිතය ලැබෙන්නේ ඉතින් ඒක කිසිම දෙයක් නෑ වහන්සේ ලාටම සුන්දරකරන ආශිර්වාද දෙන්න වහන්සේ දැක්කා මට වදිනුත් කරන්නේ නමතකපවතන සූත්‍රය අපි භාවනා කරත් මෙලත් හෙල්ලෙන්න පෙරුම් නැතුව සෙලක් වගේ පහන් කරනකොට අදවත් කට්ටි කවුරුද 2600ක් මේක ගෙනාවු ඇත්තෝ මුන්න තරම් කැපකිරීමකින් වක් ඇස්ල පිල්ලක් පාපිල්ලක් වෙනස් කරන්නකෝ ගෙනාවද කියලා හිතා ඒ වගේම මේ ප්‍රාර්ථනා කියන අධිෂ්ඨානය කරපුවා නෙවෙයි මුඛ්‍යමයි කරලමයි ඒක ඕන දාන කෙනෙකුට කිය යකි ඥානනික කඥායනා කරනකොට නිවන් දකි කියලාම කියන්න පුළුවන් සත්‍යහන කරුවා නොක වෙන දෙයක් සත්‍යහන කරනකොට හොඳයි තමයි නමුත් ඒක කොහොමයි අපි ළඟ අත්තර දිටිකක් තියෙනවා නානාපානය කරලා අත්තර දිටිකක් තියෙන ඒක තමයි හරියට මේකෙන් දක්වන්නේ අත්තර දි නැති නියම මේක සුපසු ඔලෝසු දිඥාන තේරෙන්නේ නැහැ මොකක්ද මේ කියන්නේ ඉතින් අපි මේකට මේ කනෙක් වෙන්නේ අපේ අත්තරදි ටික. භාවනාවේ අපි කරන අත්තරදි ටික. එතකොට ඒක සුද්ධ වෙනකොට බුදුන් දැක්කා වගේ දැක්කා වගේ තමයි. ඒ නිසා භාවනා කරන්නේ අත්තරදි කතාව. භාවනාවක් කරන්නේ අත්තරදි කතාව. අපිට පුළුවන් කියන කාරණේ කියන්නේ වෙන මොනවක් කර නැත්නම් නිදා ගන්න උනත් අරන්නේ හොඳයි. ඒක නික හොඳට උත්පත් කරගෙන කියනවා නිදාගෙන නැගිටිනකොටත් තරන්නේ තමයි ලොමසේ බලකින් හම්බෙන්නේ. නිදට යනකොටත් තරන්නේ නැගිටිනකොටත් තරන්නේ තමයි. මේ ශිෂ්ටාචාරය කියලා අපි නගරෙට ගිහිලා නගරෙන් රටට ගිහිලා රටෙන් රාජධානියට ගිහිලා කරගෙන තියෙන අවුල. බුදුහාමුදුරුවෝ කියනවා යම් කිසි කෙනෙක් ඊවර පින්න පාත දේනාසන කිලම්පත කියන නැත්නම් පිළිත් ගියන්ගේ ඇඳුම ආහාරය නිවාස සහ ආහාර බෙහෙත් කියලා හිතාගන්න මෙච්චර පිරිසුදු වාතයක් තා පිරිසුදු ජලයක් අතහැරලා නගර දිහා යනකොට මොකටද තේරෙනව නම් අතහරින දේ තියෙන වටිනකම කවදාකවත් මේ ශිෂ්ටාචාරය කරන්නේ මේ අතහරින පිරිසුදු වාතයක් මේ පිරිසුදු ජලයේ වටිනාකම දන්නවා නම් ඔය ශිෂ්ටාචාරය කියන්නේ ඔය ගොබ්බෑමට රින්ගන්නේ ඒනට ගෙදර යන්න තමයි බලන්නේ. ඉවර වෙනකන් දවස් 7 ඉවර වෙනකන් ඉන්නේ. අනේ ගෙදර ගිහින් ඉවරලා උයාගෙන කණේක විතර කොච්චර දපයක්ද කියලා. අනේ මේම තණ්හාවක්. අනේ මේම ආසාවක් මිනිසුනි මේයි වෙයි ලැබෙයිද මේ කරන තීමක් කියලා. මේ තින්දුවක් තියෙනවා. මේ දෙකේ තින්දුවක් තියෙනවා. ඒ සම්බන්ධව ඔව් දෙතෙන්දී මොකද ඩිස්ටර්බ් කරන්නේ මම උත්සාහ කරන්නේ මම නායක නැති කරන්න කියනකොට ක්‍රම වැරදිනේ මම මම භාවිතයේදී ඒක එක්කම ඒක එක්කම ආයෙත් නැත්නම් කියලා. ඒකකොට මේ තුන් මොනවා වගේ දෙයක් තියෙනවා. ඔකේ මොකක්ද කියන්නේ? බුද්ධහමයි බුද්ධ ධර්මයක් කියන එක කියලා විදිහ පොත්කලේ වගේ කලවම් ගන්නවා. බුද්ධහම ඇතුළේ තමයි බුද්ධ ධර්මයේ තියෙන වෙන්න ඇත්තේ. නමුත් බුද්ධහම gediy පිටින් කවොත් කේල් කෑවා කියලා කියන්නේ කේල් gediy කෑවා කියලා නෙවෙයි. කේල් කන්නේ හරක්. මෙල්ල ආවල කන්නේ කරගන්න. එන්න ආගම කියලා කියන්නේ මේක අරස කරන්න හදපු ආලවට්ටම. ඒකෙදි තියෙන්නේ ආයත දැකලා එකටම කරකවන. ඒක නිසා අපිට කරන්න තියෙන්නේ අපි ආගමෙන් තමයි මෙතෙන් ආවේ. ඒ ප්‍රවෘත්ති සම්ප්‍රදායෙන් අපි මෙතෙන් නම් අපිට කවදාකවත් ඒක නිග්‍රහ කරන්න බෑ. ඒක තුච්ච කළ කතා කරන්න බෑ. මොකද දැන් තියෙන ක්‍රමයේ හැටියට අපි බලන්න ඕනේ මේ කියන දැන් මම මට කවපත් වේවා කියලා කරනවා මෛත්‍රී කරනවා. මගේ ඥාතිවෝ කවපත් වේවා කියලා දැන් ආ මෛත්‍රී ආත්ම සංඥාවක් ආත්ම ක්‍රියාවක් ඇති කරනවා. අන්නේ ක්‍රියාවම බලන්න. ඒකම ප්‍රමාණ කරන්න. ප්‍රමාණ කරන්න දෙන්නේ ඉස්කෝලේ. මේ නල්ලයි පොතේ කියන කමල පිටු කරනවා. ඒක නන්නයි ප්‍රතිශීලකට ගන්න එක. ඒක මේ මේ වැරදි දෙයක් කියලා ගන්න එපා. එතකොට අපි පටන් ගන්නකොටම නෑනේ කිලිපයිච්ච. මේ තියෙනවා. මම මේ කිලිකෙක් ඉන්නවා. මම එක කොතනද ඉන්නේ? මොකද්ද පාට? මොකද්ද ගඳ? මොකද්ද රස? කියලා හොයන්න බලන්න. ඒකයි කියන්නේ ආසල්පසාර කරනකොට මේකේ තියෙන නාම රූප දෙකකින් එහාට ගියේ මම ඉන්නවාද කියලා බලන එක තමයි ඒ හැම ස්වභාවික ලක්ෂණයක්ම මතකරගෙන බලන මේක එහාට ගියේ ආත්ම සංඥාවක් පරමාත්ම හෝ ජීවාත්ම සංඥාවක් තියෙනවා. හොඳට මානබණි කොලපාකාර දකින්නට පේනවා තියෙන්නේ මෙච්චරයි මේ තුල කොහොමකක් නැහැ. ඒකෝට අපි අර ලෝකයේ තියෙන මාතත් එක ගැටුමකුත් නැහැ. මොකද ඒක නිසානේ භාවනා කරන්නේ. අපිට ආත්ම සංඥාවක් තියෙන භාවනා. භාවනා කරලා හොඳට පිරිසිදු පිරිසිදු බලන්න. කොයි කියන එක තියෙනවා කියන්නේ. ඒ දවසවල මට මතකයි ඔය අපි අක්කලා හැම මුතු බෙල්ල ගෙනල්ලා කරා. මුතු තියෙනවා කියලා එක. වස්සගඳයි. කවදාකවත් හම්බු වෙන්නේ නැහැ. අර කුණු වෙච්ච මස් ටික අරගෙන පාකඩයකට දාලා හොල්ලලා හොල්ලලා හොල්ලලා මැද මොනවද තියෙන්නේ කියලා බලනවා. ඒකෙත් නෑ ඒක විදිහට. ඊගාට ගන්න. කටු දෙක දාලා මැද තියෙන මදි අරගෙන අර පාකඩේ දාලා වන්දනා ගන්නයි. කවදාකවත් අතාරින්නේ නැහැ. වට ඊගාව ගෙල්ලගේ ඇති කියලා හොයන. ඉතින් ඒක තමයි කරන්නේ. ඒ නිසා බුදුදහම කියනවා ඒකම පරමාර්ථ කරගන්න. ඒකම තමන්ගේ ප්‍රයත්න කරන හැම ආස්වාදයක්ම හැම ප්‍රසආදයක්ම හැම හබ්දයක්ම හොඳට පිළිසින බලන්න කියලා මේකේ මුතු වැට තියෙනවා. මොනවාරි ගන්න ඇටයක් තියෙනවා. ඉතින් ඒක නිසා ඒ අපි දොස් කියන පටන් ගන්නකොට මේ ආගමත් එක කරන්න බෑ කියලා අපි කරන්නේ ආය පටිගයක් ඇති කරන ආය සංනාවක් ඇති කරන අපි ආපු බාරට බයින්යි කියන්නේ. ඉතින් අපි ආපු පාරේ ආත්මයක් එක තියෙනවා. ඒක පුරු කරන්න බලන්න. නැත්නම් අනාගතේ ඩිස්කෝ කරන්න බලන්න. ඒක නිසා ඔය නියුමන් කියන මනස ඇවිල්ලා තිනවා first you have to be somebody before becoming a nobody. අපිට කරන්නේ දැන් මම තියෙන දැන් මයිලම තියෙන නමක් තියෙනවා අයිඩෙන්ටි කඩ් මේක ඔක්කොම අරගෙන බලනවා. ඒ අනුව මේක ඉස්තිරව පවතින තේමාවක් තියෙනවා. නැග මදයක් තියෙනවා. අරසුවක් තියෙනවා කියලා අවංකවම හොයලා බලුවොත් පේනවා. කවුරු මොන જાතියෙන් කියන්නේ කියලා. කියන දෙයක් නැහැ. අන්න ඒකෙදි බුදුරජාණන් කියන්නේ ඒ කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියලා කියන්නේ ඒකේ ඉන්පින්සික් බයා මිනිමම් එකට යන්නේ. බයා මිනිමම් කරන හොද්දටම සුද්ධ කරගෙන සුද්ධ කරගෙන බලන්න. thin slicing of the time. time එක අන්තිමටම thin කරනවා. space එක පුදුම තරම් අඩු කරනවා. අඩු කළා අඩු කළා බලනකොට තමයි තියෙනවනම් කැලිය අහු. දැන් කොහොමද ෆිල්ටර් එකකින් බැලුවත් තමයි අපිට කැලිය අහු. කොහරි ගන්න බැලුවත් එහෙම ෆිල්ටර් කරලා ඉවරෙන්නේ නැහැ. ඒක ආත්මේ කියන්නේ උතෝ. ප්‍රතිම සුද්ධ වෙනවා. ඒක පිළිවෙලම දිලවනකොට මොන විදිහට යන්නේ කොහොමද කොහොමද ඒ අයතර අන්තරට සම්මත පරිචක්‍රමත විස්තර දුන්නොත් අතර සුද්ධ ස්වභාවයක් එක්ක තමයි ඒක ආයෙත් යන්නේ. ඒක අයතර මස්කතන් ඥාන සම්මාදිට්ඨි සමත සම්මාදිට්ඨි යනකම්ම එතන විපස්සනා සම්මාදිට්ඨි පොකතියි. විපස්සනා සම්මාදිට්ඨිය බේස් කරලා තියෙන්නේ කුද්ධලේපක. නමුත් ඒකෙදි චැලෙන්ජ් කරන්න උගන්න. සමථදී කම්මසගත ඥාන චැලෙන්ජ් කරන්න උගන්නන්නේ නැහැ. ප්‍රිසර්ව් කරනවා. පණ ප්‍රිසර්ව් කරනවා. ඇත්තටම සීලේ වඩන්න වඩන්න මම අයිනේ වැඩෙනවා. ඇත්තටම සමාධිය වඩන්න වඩන්න මම අයිනේ වැඩෙනවා. කාටවත් නැහැ නෑ කියන්නේ. විපස්සනාදී විතරයි ඒකේ ආධිනව දකින්නේ. ඒක තමයි සප්පුද සූත්‍රයේ සර්වත්‍ය ඇද්ද ඇද්ද පාර දෙන්නේ. සිල්වන්ත වුණත් ඔය සිල්ලන්ත කියලා මාන්නයක් උපදිනවා බසකුරුස. ඔබ ප්‍රථම ධ්‍යානෙ ලැබුවත් ප්‍රථම ධ්‍යානෙ ලැබුවයි කියලා මාන්නයක් තියෙනවනම් අනුකූල කරනවා බසකුරුස. මොකද ඒ උඹ කෙලස් කැපෙන්නේ නැහැ. කෙලස් වෙන්නේ. අරගෙන අරගෙන අරගෙන යනවා. ඒ දෘෂ්ටි කෝණය කියන්නේ අපි කරපු දාහනිය, අපි කරපු සීලය, අපි කරපු සමාධියේ සෑම දෙයක්ම තිබුණු දෙයක් වැඩිය හොඳයි. දානෙටදී සීලය හොඳයි ඒක මම කපන්නේ නැහැ කියන්නේ බෑ. සීලෙ දිස්සද්දන්ට දෙයක්. ෆ්ලෝ එකක් තියෙනවා. ෆ්ලෝ මේක. අඩුවක් තියෙනවා. සීලෙන් අපි සමාධිය ගන්නවා ඒකෙත් අර ෆ්ලෝ එකක්. විපස්සනාට ගියාට පස්සේ විතරක් එන එන ජයග්‍රහණයකදී අන්න අර දෘෂ්ටි කෝණයෙන් බලන්න. මේ විපස්සනාව කරන්න ගැම්ම ඕනේ. ගැම්ම ඉන්නේ මම ඇනේ තමයි. ඒක නිබ්බිදාඥානේ දැන්නට පස්සේ කම්මැලිකම ඒකාකම ඉන්නේ මම ඇනේ නැති වෙනවා. ඊට පස්සේ ඉස්සරහට යන්න මොටිවේෂන් ගන්න. කොයිද මොටිවේෂන් නැකයි අර මම ඇතුළත නැතිලා ඊට පස්සේ යන්නේ ජලයට. එතන හරි ක්‍රිටිකල් ඊට පස්සේ තමයි යම් වෙලාවක කියලා මාර්ග ඥානෙ ලැබුවා නම් නංගයි පොති ඉස්සික පුරුව නැතික පුරුව නේද ආගමේදී උගන්වන සම්මා සීල සමාධි ප්‍රශ්න එහෙම නැත්නම් කම්මස්සපානාන සමතමයි වතකෑම දැක්ම ආත්ම බේසික යන්නේ උපීනෝ දැනගත්තට පස්සේ ඒක විසඳනවා ඒ දැනගැනීමට ඉඩ දෙන්නේ නැහැ සමත සමාධියේදී ඒ දැනගැනීම ඉඩ දෙන්නේ නැහැ කම්මස්සපානාන තමයි ඒක පොඩ්ඩක් වහලා මේ පොඩි කට්ටියට ලොකු ළමින්ගේ වැඩි හිටියන් කතාවට අහුම්කම් දෙන්න දෙන්න එපා. ඕගොල්ලෝ පැත්තකට වෙන්නේ කියලා ඒක අයින් කරනවා. විපස්සනා ගියාට පස්සේ ගෙලින්න මෙන්න මේ මේ මේකේ සයිඩ් ඉෆෙක්ට්ස් තියෙනවා මේකේ ආෆ්ටර් ඉෆෙක්ට්ස් තියෙනවා කියලා ගෙලින්ම කියනවා. ඉතින් ඒක උඹ දිනේ කියනවා විපස්සනා ගැඹුරුයි. දැන් කැපකිරීමක් කරන්න උන්ට නොකරන එක. මොකද ඒගොල්ලෝ කැමති නෑ නිකම් දක්වත් මේ ආත්මේ කෙලෙහෙනවා දකින්න. ඒත් විපස්සනා ගන්න කෙනා සීල සමාධි කරන එකට වැඩි ශ්‍රේෂ්ඨ දැනක ඉන්නේ මේක වැඩි වල්නරබල් තැනක ඉන්නේ. වැඩි චැලෙන්ජ්ෆුල් ලයිෆ් එකක් ගන්න. මේක ඔක දන්නවා ෆීල් ස්ටඩි සමාජවල හමාරට ප්‍රත්‍යක්ෂ. ඒක මොකද හේතුව? යා බේස් එකට පාරව. තමයි කඩලා තියන්නේ එක්කක් ගියා. ඒ තැඹට පාරව. පිට ගිලා ඉන්න තැඹට පාරව. ඒකයි ගේස් එක කියන්නේ. ඒ නිසා යම් ප්‍රමාණයකට මේක තරගෙන් ඔප්පු කරන්න පුළුවන්. නමුත් සත්‍යයට අහු වෙන්නේ නැති මිස්ටික් එකක් වෙන්නේ තියෙනවා. ඒකත් ප්‍රශ්නයක්. අනිත් එක දැන් කර්මය අපිට ක්‍රියාත්මක වෙන්නේ බුද්ධිලික මානෙදි කියන්නේ. නමුත් ඒ කර්මයේ ක්‍රියාත්මක වීමේදී ක්‍රියාත්මක වෙන්නේ අනිවාර්යයෙන්ම ප්‍රත්‍යක්ෂකට කරනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි ඔක්කොටම ආරාධනා කරන බුෆේ ඩයට් එක. ඒ ඩයට් එකේ මේකේ ඔක්කොම දැම යදි තියෙනවා. නමුත් අපි දෙන්නේ එක එක ප්ලේට් එක බෙදාගන්නවා. අන්තාවක් නෑ. කවම දහකවත් දෙන්නේ එකම දේ බෙදා ගන්න. අපි එකම පවුලේ එකම කුචාචි කන්දිනක එකම කන්තෝරු වැඩ කරන දෙන්නේ කොහොමද? එකම මේකේ අරලා තිබ්බට අපි බෙදා ගන්න වර්ණ අවශෝෂණයක් අපි ළඟ තියෙනවා. ඒ වර්ණේ ඇවිල්ලා තියෙන්නේ අපි ගෙනාම කර්මන්ව තමයි. ඒ ඉස්රායිලි කාර්යය කියනවා මේ ධර්මීය දීපන් කියන. ඔබ නැත්නම් මේ සීනි කන්න බා මොකද දෙවියන් කියන කියන. ඔබ මේ තෙල් කන කනෝ මොකද? බෑ බෑ ප්‍රෙෂර් තියෙනවා මේ මනස කියන්නේ. අපි දන්නා ගෙදර හිටියට දීන්නේ හම් වෙන්නේ නැහැ. ගෙදර ගෑනි දෙන්නේ නැහැ. මුස්තෙන් ගියදාට හොඳට ගන්න. ඒකල කියනවා මේ කාල කන්නේ දුන්නා මේ බුබේ ඩක්ට කෑව දවසෙල ජීවිතය වැඩි වෙනවා කියලා. මේ මිනිස්සු දුන්නේ ෆුල් ෆේස් මේකයක්. ඉලෙක්ට්‍රික් එක අපේ තියෙන්නේ. ඉතින් හොඳට මොකද කියන්නේ choice එක අපි ළඟ තියෙනවා. variety එක වැඩි වෙන්න වැඩි වෙන්න එක කාල කමුකමක් නෙවෙයි. ඒක ලොකු chance එකක් නමුත් අපි භාවිතා කරන්න දන්නේ නැත්නම් වඳුර දැලි පිය දුන්නා වගේ දැලි පිය කපා ගන්නවා දැලිපිය දෝෂයක්වත් වන්ද දීගුණියගේ දෝෂයක්වත් නේ වඳුරගේ වඳුරු ගැති එනිසා සෝපනව ඒ අයන්නේ ෆිලොසොෆර් කෙනෙක් නේ ජර්මනි වල ඉස්ලාම් බුද්ධාගම යන්න වෙහිකු මේකයි ඒ වගේ කියලා තමයි හැම මිනිහට බිල් එක කියලා ස්වච්ඡම් දෙ කියලා හැබැයි කවම කවදාකවත් බිල් එක මිනිහට හොඳට ඉట్లా නැහැ ඒක හැමදාම ඊවෝ කියලා අපි මනාපෙන් අපි දේරුවා නම් මේක පොට්ටුවට පිටින් අරගෙන තමයි. වෙච්ච දේ හොඳයි. ඉල්ලලා ගාව නම් පරිප්පුවක් තමයි ගන්න. හැම විල් එකක්ම ඉල්ලෙන්නේ කියලා. ඉතින් මේක ඒ දවස්වල ඒ කටේ සම්පූර්ණේ මනසක් කුරුකෙත් කියලා එන ගැහුවා. මේක නාස්තික වාදයක් දේශනා කරනවා. හැම නිර්මාණයක්ම ගන්නවා. හැම හිතපු දෙයක්ම අහිමි පිළිපෙහෙట్లా කියනවා කියලා මිනිස්සු. පස්සේ නීචේ පෙට්‍රික් නීචේ ඇවිල්ලා ආයතරණයක් අඩු අත ගන්න ගැහුව පටේට වයින්නේ. චින්තනයේද වැටෙන්නම ගැහුවා. අපි හිතලා යමක් කරනවා නම් ඒක අනිවාර්යයෙන්ම අපිට හරියන්නේ නැහැ. අපිට වෙච්ච දෙයට එන්න. වෙච්ච දෙයට එන්න හේතුද කියලා කියනවා. වෙච්ච දෙයට මොනවද කියන්නේ? ඒතර කර්මෙත් නැහැ, චේතනත් නැහැ මොකද? ඒ නිසා භාවනා කරන්න යනකොට සුභී තැනට එනකොට වෙන්නේ නැහැ. කිසි දෙයක් කරන්නේ කෙරුවොත් කරන්න පුළුවන් නේ 60 ගුණක් දැම්මම අවුල් කරන එක විතරයි. ඒ තමයි මමයි කියන්නේ. ඒ තමයි සංඝාමාන දිට්ඨිය. මොනවක් කරන්නද ඔය යන හැටි දිහා බලාගෙන ගඟක් අයිනගෙන කන දිහා බලාගෙන ඉන්න පුළුවන්. කකුල දාන්න නැතුව අත දාන්න නැතුව. කකුල අත දැම්මොත් ඒක ගැලමෙන්නේ. Taman දෙමින්. අපිට බැරි ඒක විතරයි. අපිට කවදාක නිකන් ඉන්නවා කියන්නේ. කුක්කෝ වැඩිම අනුගේ දේවල්ට ඇඟිලි ගන්න එක තමයි අපි මානව අයිතිවාසිකමක් කරගෙන තියෙන්නේ. අම්මලාට හිතනවා දරුවන්ගේ දෙයට ඇඟිලි ගැහුවේ නැත්නම් හරි සෞඛ්‍යයි. දොස්තරලා හිතනවා මේ දේ මේ මේ ලෙඩුගේ ජීවිතේ ඇඟිලි ගැහුවේ නැත්නම් ජීවිතේ. සද්දුකෝ හිතනවා රටවැසියගේ ජීවිතේ ඇඟිලි ගහන්න බෑ මොකක්ද ඒක කරලා එකක්. ඉතින් වැඩිම අනුගේ දේවල්ට ඇඟිලි ගන්න එක තමයි ඉන්ටර්ෆියරන්ස් තමයි මුළු ජීවිතේම කියන්නේ. පැත්තකට වෙන්නේ නිසා දැන් පැත්ත වෙලා කවුරුරි බඩක් බහම කරන ගැලේ විදියට එහෙම බහිනවා මහ කාලකන්‍යා කිසිම ජීවිතයක් නෑ රසක් අඳුරන්නේ නෑ ඔය හැංගිලා ගත කරන මොකද ජීවිතය කියන්නේ අපි ඔක ඉන්න බෑ හැංගිලි ගන්න. අන්න ඒකට කුරුල් සමාජිකත්වය. පැත්ත කරලා ඉන්න කිව්වෙත් තේන්නේ මේ ජීවිතේ පැල්ලක් තමයි. ඕම ඌවද ඌව ජීවිතද අපි ඔක ඉන්නේ. අර උඹ වවුරු එක දෙවිසක් විතර එහෙම බර ඇතේ ලොක්කේ කම්ගාලු උන්ට ධර්ම ඉලන්දා. ඒක ඒ වෙනකොට තමයි ටිකර සුබනවලු ඉතිවිලක් කරනවලු මස්මාලු කනවලු කුඩු කනවලු මොනවා කරනද ගන්න දෙයක්. අර නාට්‍ය අනුරාධපුර ගෝලෝ ඉලන්දාරියට බලමු ඉලන්දාරිය. උඹ ඔය වෙනකොටම කරන් තියනවාට තීරම කොටලා. දැන් බලපන් මම අවුරුදු 120ක් හිටියා. මගේ ජීවිතේ මෙච්චර ගුණයක් නකෝ. විදියට අපේ මාත්මාදයක් පිරණා කුසයි. ඉවසම කොල්ලහම මොකටද කිය 120ක් ඉඳලා කියලා කිව්වා. ඉන්නවනම් කාරවිලේ ඉන්න බෑ මම. විශ්ව උනත් පැටිවයි. එහෙම තරකද ලෝකෙ තියෙන්නේ මොකක් වුණත් මේ ලොක්කගේ කතාව නෑ ඒක ප්‍රශ්නේ නෑ මගේ මනසෙන් මං යන්නේ අපායෙන් නම් කතාව ඒ මම බුදුන් භාවනා කරන වෙලාවේදී මම ඒක තමයි ආන්දු හතනම කිව්වා. ඒ ඒ කටි ගිය අතර මම භාවනා කරන දාන්නේ ගුරු රැගෙන ඉඳලා දැන්. ඉතින් ගිහලා භාවනා කරලා ගිහලා මුදියා ගන්න. නැත්නම් සක්මන් කරන බැරි අවුත් කතා. ඉතින් මේ ඩෝම් එක බලන් ඉන්න ඕන්නේ ආවගන්න හරි අප්සෙට්. ඒකට හම් කෙනෙක් උඩට අහන්නෙත් නැහැ. ඒ නිසා යසාරට දැක්කොත් මේ ආවගන්න වෙන කොටස් මේ මෙතන ඉන්න කට්ටිය භාවනා කරන්නේ නැහැ කියලා. ඒ භාවනා කරන ඔක්කොම යන්නේ මොකද? මේ පස්සේ රාමුගිල්ල වලු භාවනා කරන්නේ දා. ඔයගොල්ලෝ සංසාරික කොට කරන්නේ නැහැ. කිසිම ඇයි එහෙම කරන්නේ කියලා. ඒක අරන්නේ කොහොමද ඔබවල කවුද කියන්නේ ලංකාවේ කුසලදී අපි දැන් කාවයි. මම මාගේ ගුරුවරයෙක් නෙකේ පින්න. මට ප්‍රශ්නයක් නැහැ මම කියන්නේ මේක කරගත්තොත් හොඳයි නැත්නම් අපාය නැහැ. ඒ අපාය යන්නේ මමනේ. ඔබ වහන්සේ ගණන් ගන්න එපා කියලා. යහරම්දෝ මට ඇවිල්ලා කියනවා බලන්න ඕගොල්ලන්ට මට ඇවිල්ලා කියන දේවල් කොහොමද හදන්නේ? මම කොහොමද මට හැදුවත් එකයි මට ඔබ වහන්සේට තියෙන ටෙන්ෂන් එකක් නෑ. ඔබ වහන්සේ කියන දේ හොයි කියලා මට හැඟීමක් එන්නේ නැහැ. එහෙම තමයි ලෝකේ මානවයිකවාසිකම් කියන්නේ මානවයිකවම් කියන්නේ සමන්ට හානි කරගන්න තියෙන අයිතිය. will එක motivation එක කැමැත්ත කැමැත්තෙන් කෙරුවනම් අවබෝධන ගන්න. මොකද කැමැත්ත කියන්නේම තණ්හාවයි. ඔය තුලින් එන එකකවත් කොහොමද නැහැ. අපි හිතන්නේ මගේ තණ්හා, මගේ මානෙ, මගේ දික්ටි, මගේ මතේ වැඩ කරන් කියන එක තමයි මානවයිකවාසිකම්. අපි කියන්නේ මට දෙන්නේ ඔබ අදට ඔබට කියලා තුන්කට මගේ දෙන්න මං කරන්නේ. ඉතින් මොකක්ද ඉන්නේ? මොන්නේ කියන්නේ මොනවද? පණිවිඩයට අයිතිවාසිකම් දෙන්න ඉන්නට පණිවිඩ අපිට කියන්නේ නැහැ කියලා. මට පේනවා මේකේ සෞන්දර්යය. මේ ලස්සන සෞන්දර්යය තියෙන මේ තමයි බුදුරජාණන්ගේ භාගයට එන අයලා බලන් ඉන්නේ කොච්චර නිවත් බෙදාගෙන කරන පරිප්පුවක් තියෙන. ඇදගෙන නානවා කට්ටිය. මොකද ඔය ගති සංයෝජන කියලා කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා ආදී ඒ වගේ මාර්ග ඒකේ කාර්යමාර්ග සත්‍ය වෙනකොට කොහොමද නිවර්ජන කියන්නේ කියලා කොටස් ඉස්සර කරන්නේ මහාරින සුවානේ කොට සක්කාය දිට්ඨි නැති වෙනවා කියනවා. ඒක නැති වෙනවද අඩු වෙනවද? මොකද රහත් විචක්කම කර්ම දැක්කේ මොන මොන අවස්ථාවල මොන සංයුක්තන ලැබෙනවද අන්ත ප්‍රධානම දෙකකින් වෙන අම කර්ම රැස් කරන්නේ සක්කාය දිට්ඨිය යන්නහරි අදුමුකන් දෙන්නේ නැහැ අරෝගෙන් ප්‍රශ්නේ ව්‍යාකූලයි ප්‍රශ්න කියාපු නම් උත්තර වශයෙන් කියන්නේ සෝවාන් මාර්ග ඥානදී සක්කාය දිච්චි අයමුණට සක්කාය ඉතුරු. සක්කාය පුරුෂ දෘෂ්ටි අයමුණා. උන් සක්කාය ඉතුරු. පංච උපාදානස්කන්ධ උපාදාන අයමුණා පංච පංච කන්ද ඉතුරු. ඒ පිළිබඳව ඇති උපාදානේ නැති. අපි ගත්ත මොමන්ටම් එක එක දුවනවා. ඒක හරියට මේ ගුණගේ වලිගේ කැඩුනට ඒක ඉතින් ගන්නවා දඟලනවා. සංහිවාට පස්සේ ඒකේ ආයතින් 50ක් තියෙනවට නෙමෙයි දැඟලෙන්නේ ඒකේ ඒ උපක්‍රමයේ සතා කෝකද කියලා අල්ලන්න බෑ. ඒ සතාට වලිගිද්ද සතා මේකද සතා කියලා අල්ලන්න බැරි වලිගෙ හුඟක් ගයි. එතකොට ඒකට පයින්නවා තමයි. එතකොට සතාට බේරෙන්න මූණට බේරෙන්න පුළුවන්. ඒ වගේ කැපුණාට පස්සේ මූණේ වලිගෙ නලියෙන. ඒක නලියන්නේ විඥානයක් තියෙන නිසා නෙමෙයි. කැඩිලා තියෙන්නේ නමුත් ඒ නලියෙන් නැවිල්ලා නලියෙන්. ඒ වගේ යම් යම් සංයෝජන ධර්ම කැපිලා ගියත් ඉතුරු වැඩ කටයුතු අර මෝටාර සිස්ටම් එකට දුවනවා. හැබැයි දිගටම ගෙවෙමින් තමයි යන්නේ. පිටිමන්දුවක් පත් වෙන්න පත් වෙන්න පත් වෙන්න පත් වෙන්න කොට වෙනවනේ. ඉතින් වතු කිලෝට පස්සේ ඉතින් ආයෙකට ආයෙ ඉවර වෙනවා මිසක කරන්නේ. මොකද කොහොමද වෙනකොට සක්කාය දිට්ඨියේ දෘෂ්ටි ගන්න කඩලා ගියාට පස්සේ සක්කාය ඉතුරු වෙනවා. ඒක නිසා කියනවා මේ ඒ මතින් තියෙන 67ක් 64ක් 62ක් දිට්ඨි වල මුල තියෙන සක්කාය. ඒක කපන. කපනකොට ඉතුරු දෘෂ්ටි තියෙනා වගේ පේනවා. හැබැයි ක්‍රමයෙන් ක්‍රමයෙන් නැරඹ. උපමාවට කියනවා කැලයක් ඇත කරගෙන යන්න තරම් විශාල වෙච්චි පුස්සලක් ගත්තොත් ඒ පුස්සලේ කඩ මේ වගේ වෙන විශාලයි. ඒක මුළු කැලේ ඔක්කොම වහගෙන උඩ පැතිරලා තියෙනවා. පුස්සල. නමුත් කවුරු හරි ගිහලා කීයක් ගන්න මේ පුස්සලේ කඩ කැපුවාද කවදාකවත් දැල්ලක් මැලෙන්නේ මාඩ ගන්නක්. එතකම වැටෙන වතුර අර කොළොල් තුනක්. ඒකල වැල තියෙනවා. හැබැයි මුලින් එන ඕජාව නැහැ. හැබැයි අකුවචාන් වහන්සේ කියන විශිෂ්ට ඥානෙකින් මෙහෙව මුල කපපු වැල කාලයක් එහෙම තිබුණා කවම කවදාකවත් ඒකේ මලකින් ගෙඩියක් හැදෙන්නේ මුලකට. ඒකකින් බොට්නි වල ස්පෙෂලිස්ට් ගණකේ. මුල ගැපුවට පස්සේ මලක් ආවත් ඒ මල බරාගෙන ගෙඩියෙන්නේ. අය නැවත බෝ කිරීමේ ශක්තිය නැහැ. හැබැයි මැල මැට්ල කියලා හොයන්න කාලයක් යනවා. සක්කායදිට්ඨිය ගැප්පුවට අචිරු දිට්ඨි තාම තියෙනා වගේ පෙන්වගෙන ඉන්නවා. හැබැයි මූලික ඕජාව නැහැ. හරිම අර වැස්ස වහිනකොට වැඩ වෙනවයි. ආහාර නිෂ්පාදනය කර. නැත්නම් උපවාස වශයෙන් ගත්තොත් මේ නැති ජනපදයක රජමී නැති මැරුවට පස්සේ මැරුණොත් ඉවර තමයි. හැබැයි මීනසු කාලය ජීවත් පොඩි ජීවිතේ ඒක නිකන් මෙරි මෙරි මෙරි මෙරි වැටෙනවා. මේ පේන බැලුමට පේන තියෙන අද වෙනස කොහොමඩක්වත් බැලු බැලුමට පේන්නේ නැහැ. ඉන්නවද නැද්ද කියලා හොයන්න බෑ. අපි අයින් කරුවොත් තියෙන්නේ. ආයේ වගේ වගේ වගේ විභාගයක් නැහැ. ඒ වගේ අර මොන කපල දැම්මම පස්සේ තියෙන වගේ පේනවා. මායම නටනවා. ඇතුලේ නම් හොඳටම තමයි තේරෙනවා. ඒක ඇතික පියනවා. පිටේ ඉන්න මිනිස්සුන්ට බැලු බැලමට දවසෙන් දෙකේ වෙනස තේරෙන්නේ නැහැ. එන්නේ එන්නේ එන්නේ වියකියන ගතියනවා. වීඩ්මොක් වෙන්න. ඒකත් අත්‍යවශ්‍ය ප්‍රශ්නයක් කොටස සම්මහා කියන්නේ සංයෝජන රහල මොකක්ද ආකාරය කොහොමද මොනවද කියන්නේ සක්කාය විචිකිච්ඡා චිකිච්ඡා සීලබ්බත පරමාදීගාන සකදාගාම මාර්ගයෙන් මේ කාමරාග පිටික දුරු වෙනවා අනාගාය මාර්ගයෙන් කාමරාග පිටික කපල ගන්නවා ඊපස්සේ රහත් මාර්ගයෙන් උපරාග අරුපරාග මාන උද්දච්ච අවිද්‍යාව කියන උද්දම්භාගී සංයෝජන කපලනවා අන්තිම වෙනකන් මානියක උද්දච්චයක වෙනවා. උද්දච්ච කියලා කියන්නේ විචිරණ හිත. විචිරණ හිතක තමයි ළඟ කෙලෙස් තියෙනවා වගේ පේන්නේ දෙන්නේ. හිත එල්ලයක් වෙලා නැහැ. ඒ උද්දච්ච චෛත්‍යයේ තියෙනකන් රූප රාගය කාම රාගය කියලා අනුගමනය කරනවා කැබිච්ච මනසට. අරූප රාගය පටිඝ කියලා අනුගමනය කරනවා. ඉතින් රාතන් වාසුණා කැකපහලෙන් පුළුවන් මම එන ගොවන් වෙලා නැත්නම් මට තාම කාම රාගය කියනවා. අනේ කේන්තියක් නැති තෙල්ලි දෙන්නේ. මොකද ටික වෙලා කරන පරෝපදේශ රහිතව ඒක නැති කරගන්න හැටි දන්නේ. ආයි කවුරුත් කියලා දෙන්න ඕනේ නෑ එනවා. මොකද ඒක ටික හැප්පිලා තමයි හැදෙන්නේ. ඒ වගේ ඒක නිසා මේ කාටද තමන් ඔප්පු කරපෙන්නීමක් හෝ වෙන කෙනෙක් ඔප්පු කරපෙන්නීමක් සිද්ධියක් කරන කරන්න බෑ නමුත් කාලානුරූප බලන යනකොට ක්‍රමයෙන් ඉබන්දපත් කරනකොට දිවි යන වගේ දිවි යන සිද්ධියක්. දුනවලද නැත්නම් කියනවා සෝවාන් වෙන එක හොඳටම කැපිපේන ඉරිවිදුඹරයක් තියෙනවා. සෝවාන් ලයින් සකදාගාමී වුණාට පස්සේ මේ සෝවාන් මාර්ගයේම පළතමාපත්‍යත් සකදාගාමී කියලා අල්ලන්නේ. මොකද සංගෝචන ධර්ම දෙක දුර්වල වීම විතරයි. ඒ නිසා යෝගාවචරය පිළිසිඳ දැනගන්න ක්‍රමයක්. මම මේ නැවත නැවතත් සෝවාන් මාර්ග ඥානෙ නැත්නම් සෝවාන් කාල සමාපස්තියට සමවදිනවද නැත්නම් මේ ගියේ සකදාගාමී ඵලයේ මාර්ගයද කියලා හොයන්නේ. ඉතින් එතකොට මේ එක්තරා තදබල හානියක් කාඩුවක් සිදු වෙනවා නෙවෙයි. නමුත් මේක සෝට් අවුට් කරලා දැනගත්තොත් හොඳයි. කල්‍යාණ හිතේ වැට ගහගෙන යන්න පුළුවන් නේ. ඊට පස්සේ සකදාගාමී මාර්ගයේ ගැටි පේන වෙනසක් තුන ප්‍රධාන වශයෙන්ම කාමරාග පිටකයි වුණාට පස්සේ ෆ්‍රික්ෂන් නැලෝ ජීවිතේ ෆ්‍රික්ෂන් එකක් එන්නේ. මේ දෙකෙන් අපිට ප්‍රධාන කොක්කලදී. නමුත් තාම මාන්නේ තියෙනවා. කන්නා මානසිකින් දිත්‍ය කරනවා සෝවන් වෙනකොට තණ්හාව කරනවා සකදාගාමී වෙනකොට මාන්නේ ඉතුරු වෙනවා. අරියත් මාර්ග ඥානෙ ලැබෙනකම්. ඒ නිසා මේ මාන්නම ගැඹුරුම සංයෝජන ගන්න කියලා පෙන්වන්නේ මාන්න කියන්නේ මාන්න ගැතියි. මම දෝවාන්ද මම අනාගාන්ද මම ඉලා හොයනෙම ඔක්කොම මානසිකයට යන ඒ දෝෂයක් නෙවෙයි ඇති ඒ ඔක්කොම සිද්ධිය උද්දච්චකයිගේ හරියක් පිටු බුක්කලයට පවා තමන් පිළිබඳව සැකවදවන්න පුළුවන් කිස් කාලයකට හිත විසිරුම් ගතියි නිසා කියනවා සෝවාන් උනාට පස්සේ නියත ගතිකයි තමයි අත්තම අපාය යන්නේ පුළුවන් නම් පුතග්ජනේ ආශ්‍රය කරන්න එපා. ඇතිකාන් දුක දෝහස් කතා ගන්න ගැටයක් කරන්න මොකද ඒකට ඉස්සරහට නෙමෙයි. දියුණුව යන්නේ. නෑ මම දැන් සෝවන් මට ප්‍රශ්නයක් නෑ කියලා ආයෙත් ගියොත් එයාට සැක පහළ වෙනවා. එහෙම සැක පහළ වුණා මහානාම රජුගා. අරෝණාති ඉන්න කාලෙම සැකකදා ගාවිලා හිටියේ හැමදාම රාජසභාව කැඳවන්න ඕනේ, මඟ දරුවා තීන්දුව කරන්න ඕනේ, දඬුවම් කරන්න ඕනේ, ඔක්කොම අස්සම් කරන්න එපා. රැකියාවක් කරනකොට අපි දන්නවනේ කීමේ වශයෙන් අපිට යම් යම් අකපැති වල කරන්න වෙනවා. ඉතින් ඒ නිසා දවසක් ගිහලා අහනවා ප්‍රඥාන්ති කාට අනිත් ස්වාමීන් වහන්සේ මේ වගේ මම මේ ව්‍යාවෘත වෙලා ඉන්නවා. මේ වගේ තීරණ වෙලාවක් ගන්න වෙලාවක මැරෙනොත් එහෙම මගේ හිත කොතන ගිහලා නැතර වෙන්නේ. මම කාටද බබදරුවා නියම කරනවා. මම දන්නේ නියම කරන ඇත්තටම ජෝලි ජබාවේ. මේක අත්සන් කරගන්න බැහැ. මිනිස්සු කරේ අත්සන් කරන්නේ. එතකොට රජු මේ නැත්තම් එයා රටෙන් පිටුවහල් කරනවා. මේ මේ මිනිස්සයා අන්තපුරයට ගන්න ඕන. ඉතින් මේක කර කර ඉන්න වෙලාවේ හිත අවුල් වෙනවනේ. අන්නේ අවුල් වෙන වෙලාවක බෑ. කියනක් කියනවා මට මේකට උත්තර දෙන්න නම් අපිට ප්‍රශ්නයක් අහන්න කමිටියට උත්තර දෙන්න. ඊට පස්සේ කියනවා නිතිච්ච කාලයක් කඩවින් බැඳලා. පතුරට දැම්මා. කඩවින් කියනකොට දන්නවා. ඒකට අමුත් මම තමයි ආරවද කඩු මනසට කරේ. ප්‍රතිකාරකින් බඳලා වතුරට දැම්මොත් ගිතෙල් වල තියෙන බර අඩු ගතිය ප්‍රකට වුණොත් ගිතෙල් කලේ පාවේ කියලා කියනවා. මැටි වල තියෙන බර වැඩි ගතිය ප්‍රකට වුණොත් මේක පතරට බහි කියනවා. එහෙම නැත්නම් සමබර වුණොත් එන්නේ වතුර කන්දේ පාවි පාවි කියනවා. කොතනක හරි කියනවා මට කිව්වෝ පාතෝ තාරුවා. කොහොමද ඊළඟට පොල්ලක් අරන් ගැහුවොත් මොකද වෙන්නේ කියලා. පොල්ලක් අරන් ගැහුවොත් දැන් මොකද වෙන්නේ කියලා. ඒකට මහානාම රජු කියනවා ස්වාමීන් වහන්සේ විදෙට්ටි උඩට එහෙම ඇනිගත්තේ යට ඇයි. එහෙම තමයි කියනවා බුදුහාමුදුරුවෝ භාවිත මනස කාදාකත් යට යන්නේ. ඔච්චර කවුල් පාසල තිබ්බත් කිතෙල්වට මේ කලබල වෙලා කිතෙල් යට ඇවිල්ලක් එන්නේ නැහැ. පස්සේ කිතෙල් පාවෙන්න තමයි භාවිත මනස උඩයයි ශරීරයේ ගැරි ටික පොළොවට වැටෙන්නේ. එතන ඒක වැඩ කරන්නේ ධර්මතාවයකට අපි අපි එතන මැනිපියුලේට් කරන දෙයක් නෑ අපේ වින් එකේ ලකෝ විශ්ව අවශ්‍ය නෑ. ඒක ධර්මතාවයෙන් වැඩ වෙනවා. දැන් සම්මත භාවනා කරනකොට කොහේවත් වේදනාවල් ඒ මොනවත් දැනෙන්නේ නැහැ සම්මත ඒකට භාවනා කරලා ඉවර වුණාම අකපුල් දැන් දැන් බණහනකොට උනත් භාවනා කරනකොට සෑයකමාර ටිකක් උනත් සුජීත් වාඩි වෙලා ඉන්නවා සුජීත් නැහැ කකුලේ වුණා ඒ භාවනා කරන්නේ දාන අදින කට්ටියට දැනෙන. බොන මිනිහයි ගන්න බොන මිනිහට දැනෙන්නේ නැහැ. ඒ වගේ තෝ බීවට වාසිය උ බලන්න බයිසිකල් ප්‍රතින වදිනවා ඇදගෙන වැටෙනවා කල්ම මොනම ගානක් කරන්නේ. ඒ දෝප ඉවර වෙනකොට ආයෙත් උදන්නේ. ඒ නිය භාවනාවට බඳට තියෙන එක නෙවෙයි. හිතට ඕනේ නම් වේදනාව ගන්න පුළුවන් හිත රෝඩ නම් අතාරින්න. වේදනාව කියන්නේ අනිවාර්යයෙන්ම හිත නෙවෙයි. වේදනාව කියන්නේ මම නෙවෙයි. කැමති නම් ඒක ගන්න පුළුවන් කැමති නම් ගන්න. දැන් ඔපරේෂන් කරලි වෙනකන් ලෙඩට දැනෙන්නේ නැහැ. ඊට පස්සේ ඒ එරියස් එක දෙනවා. තනි වෙලා එනකොට ඒක නෙවෙයි හිත ගන්න නෙවෙයි. අපි ඇටෝම් මේක ඇරලා තිබ්බට කොයි එකද කන්නේ කියන එක. ඇටෝම් මේක අරණ එක නෙවෙයි ප්‍රශ්නේ. අපිට රූප ගන්න. වේදනා ගන්න පුළුවන්, සංඥා ගන්න පුළුවන්, සංස්කාර ගන්න පුළුවන්, විඥාන ගන්න. ඔව් කොයි එකක් අපේ තියෙන අපිට තියෙන choice එකක්. වේදනාව ගත්තොත් විතරයි එන හැම වේදනාවකටම අපි යුක්ත වෙන්නේ. ඉඳවල. අපි සංඥාවත් එක්ක වැඩ කරන වෙලාවට අපිට වේදනාව එච්චර ප්‍රශ්නයක් නැහැ. අන්තිම වේදනාවත් ඕනේ හැරයක් පාව කරන්න පුළුවන්. සංඥාවේ. මේ මේ සපද්ද දුකද්ද කියන එක තීන්දුව කරන්නේ සංඥාවෙන්. වේදනාවට එහෙම විනිශ්චය කිරීමේ හැකියාවක්. ඒ වගේ සංස්කරණය පිළිබඳ හැඟීමක් හිතියොත් එහෙම දැන් ගන්නකොට චෙස් අදිනකොට ඊගාඩ කරන් තියෙන මූමන්ට් එක නම් බලන්නේ කොච්චර වෙලා හිටියද කායම කාලද ඉන්නේ නැද්ද මොකක්වත් නැහැ ඉන්න පුළුවන් ඉඳා වේදනාව කියන්නේ අත්‍යන්තයෙන්ම අනිවාර්ය විදිහට එකක් නෙවෙයි ඒක නිකන් ප්‍රොබබිලිටි එකක් වෙන්න පුළුවන් වෙන්න පුළුවන් ඉතින් ඒ වගේ මුළු ජීවිතේ ප්‍රෙෂර් ප්‍රින්සිපල් එකට ගත කරනවා කියලා කියන්නේ අපවින්ස ගත කරනවා කියලා කියන්නේ මොන තරම් අන්ධකාරය කොහොම තරම් පටු මානසිකත්වයක්ද තියෙන්නේ මේ බටේට මානසිකත්වයේ මේ දිනුවයි කියන සමාජයේ තනිකර ප්‍රෙෂර් ප්‍රින්සිපල් එකේ දුව සපවිදින්නේ යන්නේ කොච්චර කොච්චර මායාවක් කොච්චර මේ සංඥාචෛත්‍ය ගැන නොසලකා හැරීම සංස්කාර ගැන නොසලකා හැරීම රූප ගැන කොච්චර අතිමාත්‍ර පිළිගැනීමක් තියෙනවා Thank you. ඇත්තටම භාවනාවක සාසනහලාවට අනුපස්න භාවනාව කියන එක දැන් මේකට සාසනහලාවේ උපස්න භාවනාව කියන එක විශේෂ වෙනස් කිරීමක් නැතුව ඒ සමාජයේ සිත්තට දැනෙන විස්තරක් තියෙනවා. තවත් කෙනෙකුට කියන සමාජය. සම්බාලාවේ පටන් ගත්තම අපි හරි විචාර කරනවා විපස්සනා කරවන්නේ කොහොමද? ඔය ආනාපාන භාවනාවේදී ඔය ආනාපාන සති සූත්‍රය ගත්තොත් කායන වසනා කරන්නේ සමථ වසනා දෙකටම වැඩෙනවා. චිත්තාන වසනා, වේදනාන වසනා, ධම්මාන වසනා යන්නේ අනිවාර්යම විපස්සනා. ඉතින් යාම සතිපට්ඨාන සූත්‍රයේ කර්මස්ථාන 14ක් පෙන්වනවා කියන්නේ මේ ආනාපානිය අල්ලගෙන ඔක්කොම සමතට වැටෙනවා. හැබැයි ආනාපානෙ ඕන විපස්සනා කරන්න පුළුවන්. ඊට පස්සේ වේදනානුපස්සන නවාකාරක වෙන්න අනිවාර්යයෙන්ම විපස්සනා. ඊට පස්සේ චිත්තානුපස්සන ඒ පස්සාකාරය පුරුදු වෙනවා. ඊට පස්සේ නෑ ධම්මානුපස්සන පස්සාකාරය කියන්නේ හැම දෙයක්ම වැටෙනවා. ඒ නිසා සමතේ ඉඳලා විපස්සනාවට යනකොට තමන්ගේ එක්ස්පීරියන්ස් එක ඒ එක්ස්පීරියන්ස් එකේ එන ద్వාරය ඇහෙන්න, කනෙන්න, නාසෙන්න, දිවෙන්න කියන එක හොඳට ස්පෙસિෆයි. ඒන එක්ස්පීරියන්ස් එක ඇහෙන් දකින රූපේ සුප මනාප දමනාපද. ඇහිච්ච ශබ්දේ හොඳ ප්‍රියාප්‍රිය ගතිය කියලා ඒක අපි සෙන්සේෂනල් අපේ එක්ස්පීරියන්ෂල් පාට් එක තමයි ඒක හොඳට කොමිනන්ට් වෙන්න පටන් ගන්නවා. සමතේදී ඒක අවශ්‍ය නැහැ. සමතේදී අපි මේ කසින භාවනාවක් බුදුගුණ මෛත්‍රිය ආදී concepts ගන්න. experience එකක් නැහැ. විපස්සනා ගියම experience එක එන්න පටන් ගන්නවා. එතනින් තමයි මේ අරමුණේ ඉඳලා ద్వාරයට හෝ තදෝපන්නේට අර ඇටෙන්ෂන් එක shift වෙනවා නැත්නම් ට්‍රයික් එලිමන්ට් එක තමයි සමතේට අරමුණ වෙන්නේ විපස්සනාට strike element base element ignition element කියන තුනම එනවා ඒක විශේෂයෙන් පේන්න පටන් ගන්නවා මේ භාවනාවට තමයි වග වෙන්න පටන් ගන්නවා කවුරු සතු කරන්නක මොනක් කරන්නේ එතන එතන මුක්ති විඳින දෙයක් ඒක සම්බන්ධ වෙන ඉන්ද්‍රියක් ඉන්ද්‍රියක් ඒ ඉන්ද්‍රියහා ගෝචර වෙන අරමුණේ කියන අත්දැකීමක් කියන දෙක වෙනකට වැඩි තීක්ෂණව පේන්න පටන් ගන්නවා. පෙනීමෙන් තමයි අපි දැනගන්නේ විපස්සනා කියලා ඒක වෙරිෆයි කරනවා. ඒක මනෝමය දෙයක් නෙවෙයි, හිතාගත් එකක් නෙවෙයි. වෙරිෆයි කරන්න පුළුවන්. ඒක වෙරිෆයි කර කර යන සාකල් භාවනා දුක. සමචේති වෙරිෆයි කරන්න බෑ සමන්. මේ අසුරු කරන දේ ඒක concept එකක්. දැන් මයිත් භාවනා කරලා පස්සේ අතුන් කියලා යති හිතසුව එළවන ගැටි ඒක වෙරිෆයි කරන්න. බුදුගුණ කියන එක ප්‍රමාණ කරන්න බෑ. මරණය කියන එක මරණානුස්සතිය ප්‍රමාණ කරන්න බෑ. ඒ වගේ කොන්සෙප්ට්ස්. මේක මෙනි ආස්වාදයේ මුලමඳාන මේකයි ප්‍රසවාදයේ මුලමඳාන මේකයි වේගයේ ද්වේෂයේ පයිලේ මුලමඳාන මේකයි කියන එක මේ කොම්ප්ලේන් කරන්න පුළුවන් ඉපස්. සම්පූර්ණ මරණානුස්සතිය ප්‍රාණාවන ආරම්භය කරන්නේ විපස්සනා වශයෙන් මරණ සුද්ධ කරන්න නැරිලා බලන්න. සමත වශයෙන් සර්වඥාන්සේ සඳහන් කළා තියෙනවා මේ අමෘතය කියන්නේ කිසිම ක්‍රමේ තමයි මෘතේ. යම් කිසි කෙනෙක් මෘතේ මරණය අමතක කරන හිටියොත් එයා කාමසුකල් කාණ්ඩයකට වැඩ. අනිවාර්යයෙන්ම අපායට වැඩ. සම්පූර්ණයෙන් ඒක මගහැරලා අමෘතයට යනවා නිතරම තමයි මරණ බව දීකේරුවොත් තව කෙනෙක්ට ඊර්ෂ්‍යා කරන්න තව කෙනෙක්ට වස්තුවක් කඩා ගන්න නැත්නම් කාමයේ පිටිපස්සේ අත්මමතික වෙන්න තියෙන අවස්ථාවක්. ඉතින් නිතර මරණය සිහිපත් කරන එක න අනුන්ට ඊර්ෂ්‍යා කරන්නේ තමන්ට ඊර්ෂ්‍යා කරගන්න. ඒ නිසා ඔහු ජීවත් වෙනවා. හොඳින් ජීවත්. ජීවත් වෙන කියලා කියන්නේ අතිශෝක්තිය. කප්පිකිලමතානේ උදස් මේකට යන්නේ නැහැ. කාමසල අතිකිලමතානේ යන්න ඕනේ කොහොමද නැන්නේ? කවුසකන් කාන්ත වෙන ඔච්චර වියදම් කරලා ඕක කරලා වැඩක් නැහැ ඒකත් නැරෙන්නේ. දැන් මැදෙන හොඳින් ජීවත් වෙච්ච මනුස්සය හොඳින් මැරෙනවා. ජීවිතේ හංගුවා ජීවත් වෙච්ච මනුස්සය මරණ වේලාවේ තක්කුක් වෙනවා. හොඳින් ජීවත් වෙන හොඳට මැරෙනවා. මරණ වේලාවේදී එළඹෙන අවසාන ජවනිකාවේදී සිහිය තමයි ඔලිම්පික් කියන්නේ. ඒ තමයි ඔලිම්පික් මේ වෙලේ දුවනවා රටේ දුවනවා මේ ඩිස්ත්‍රික් බේස් එක නෙවෙයි. එසින්දි සිහියෙන් ඉන්න පුළුවන් තරම් මනුස්සකම. ඒවා හතයි මනසකට දකින්න ඕනේ. ගෝවන්නේ කිවන්නේ සත්තුක්කත් පරමං මරණ හතක් දකින්න කොහොමද කරන්නේ? දැන් මරණ මොහොතදී නොසලී සිටීම තමයි අපේ ෆයිනල් ලේබල් එක තියෙන්නේ. ඒක තමයි මේ මරණේ ලා ටික ටික වස්තුත්ති නිදෙන්නේ. රියස් කර කර කර කර බලන්නේ අර ආනාපානේ සංසිඳනකොට මොනවාක් නැත්නම් යනවා කියන කියන්නේ ප්‍රමාණකට මරණය පිළිගන්නේ. උද්‍යප්ත කාමී අනිවාර්යම ඊට පස්සේ සංඥා වේදනන් එක නැතුණාට පස්සේ තමන් උන්නාමලා දන්නේ කරනවා කියන්නේ මරණය රියස් කරනවා ඒක නිසා මේ කටුකුරුනි ස්වාමීන් වහන්සේ කියනවා වරින් වර තමාම තමන්ගේ මරණයට මේ අවසන් ගෞරවය දක්වනවා දෙයක කල්පනා කරන්නේ කියනවා බටහිර ප්‍රබෝධයෙන් එහෙම කරන්නේ මේ වෙච්චි දැන් ඉන්නවා තමන්ම ගිහිලා අනිච්චාවක සංඛාරා උපාද වය ධම්මෝ උපච්චිත්වා නිරුක්ඛන්ති තේ සංඝෝප සමෝසුකෝ කියලා තමන්ගේම මිනියට අවධානය යොමු වෙලා කරනවා එක තමයි ඔය කාය සංස්කාර සංසිද්ධියක ආස්වාසි කෙලවර බලනවා කියන්නේ ප්‍රස්වාසි කෙලවර බලනවා කියන්නේ භංගය බලනවා කියන්නේ ක්ෂය බලනවා කියන්නේ වය බලනවා කියන්නේ මරණසුදයක් කරනවා ඒක ක්ෂණික මාර්ගය අතන තියෙන සම්මුතියක් නිසා හොඳට මරණය සිහිපත් කරන මනුස්සයා කවදාකවත් සීමාව ඉක්මලා කිසි දෙයක් කරන්න යන්නේ නැහැ. අර නිතරම සිහිය ලැබලා ඉතින් ඒකට මේ මනුස්සයා ජීවත්. හොඳින් ජීවත් වෙන්නේ හොඳින් බෑ. මරණය අමතක කරන්න හදන මනුස්සයා ඒ සඳහාම වස්තක් පාවිච්චි කරනවා. ඒ සඳහාම මද ප්‍රමාණ පාවිච්චි කරනවා. පාවිච්චි කරගත්ත ජීවිතේ පන්නේ. ක්ෂණය පන්නනවා. පන්නනවා පස්සේ මරණයේදී තදී අභාග්‍යයකටපත් වෙනවා. ඒකව සර්වඥයන් සඳහන් කරලා තියෙනවා. මූර්තිය විතර අමූර්තියට යන්න පුළුවන් මූර්තිය ජීවත් කිරීම තමයි අමූර්තියට යන දෙන කෙටිම මාර්ගය මූර්ති කියන්නේ මාර්ගය මොකද ඒක මේ කාම ලෝකේ වටේට ලෝකේම මොනම විදිහකින්වත් පිළිගන්නේ මොකද ඒක කියන මේ අනවශ්‍ය දුකක් සිහිපත් කරලා මේ ලස්සන ජීවිතේ කාලකම් කරනවා ඒ වගේම මේ තරුණ භද්‍ර වයසේ වයසේ ඉන්න කෙනාට ඒක කිව්වත් එයාට හිතනවා මේ වයසේ ගිය කට්ටිය දැන් ඉතින් කෙලලා ඒගොල්ලන්ගේ කාලේ අපිට පෙන්කලින් කොටේවත් අපිට බණ කියන්නේ ඒකට කැමතිත් නැහැ. වයසට ගියාට පස්සේ හරි ගුණ පංචස්කන්ධ කියන ඉන්න ඕකින් ඇති වැඩකුත් නැහැ. ඒකවල කරන්න දිනාරි කරලා ඉවරයි. පුළුවන් නම් කියන තරුණ වස්ත්‍ර වයස ජීවමාන අනුකූල කරන්න පුළුවන් නම්. සෑහෙන ලකුණු ගන්න ගන්න. ස්වාමීන් වහන්සේ මම හිතනවා නම් මම කවදා හරි කියන කියන්නේ ඒක සාන්ති විදිහට හරි ආකාරයෙන් කියනවා. ඊළඟ සමාධිය අවුත් නිසා හිතේ බොහෝසේ එකකින් කවුරු සායනා කියලා පිටුපේ ගුණන කවදා කවියාවට නෑ නෑ මම ඒ ගුණන් විදිහේ හරියට ආවම ඒකෙන් කියන්නේ ගුණක් ඒක තමයි ජීවත් වෙන කියන්නේ. ඒ කියන්නේ මරණය නිතර ජීවත් වෙනවා කියන්නේ ජීවත් වෙන්න උත්සාහ කරන මේ ජීවත් වෙනවා. මට දැන් ඉලාරුවක් වෙනකන් ඉන්න බෑ. මේ මොහොතේදී මගේ කාටවත් හිංසාවක් නෙවෙයි. මටත් හිංසාවක් ඕකට තමයි පින කියන කාර්යකත්මය පෙන්වන්නේ. අනුන්ට තමන්ට කරදර නොකරන මත්තර මුත්තමාට කරදර නොකරන විදිහට පින කියලා. කුසලතාවය කියන්නේ. ඒ කුසලතාවේ මරණය වදින කෙනාට නිතරම එනවා. ඊගා මොහොතේ කන්ස්ටන්ට් කරන්න බෑ. දැන් දැන් කුක්කි පින් තියෙනුනේ එතන එතන කන්ස්ටන්ට් කරලා. ඉතින් කිසි කෙනෙක් එක්ක එළියට යන්න. එතන ඉතින් ඉවර කරනවා attention. attention. ඒ තමයි මේ මහානාම රජුගේ ඇවිල්ලා බුදුහාමුදුරන් කියන්නේ ඒ වගේ මේ දෙපැත්ත හදිස්සි වෙලා තක්කමුක් වෙන වෙලාවක මගේ පානේ නිරුද්ධ වුණා ස්වාමීන් වහන්සේ මේ උච්චර කරුවා මෙච්චර දන් දුන්නා සාක්ෂිවල ඉවරනා බුදුහාමුදුරන්ගේ මල්ලි වුණා ඔක්කොම වැඩ නැහැ නේද? මොකද කියන භාවිත මනස ධර්මනියාදා චිත්ත නියාමයෙන් වැඩ කරයි ඒක ඔබ වහන්සේ ඔබතුමා ඒක කරතර වෙන්න ඕනේ. අපලට පුළුවන් කතා කතා ඉන්නේ අපි කියලා. අජිරුවන් ඇඟිලි දික් කරන්නේ අර කොහෙද මන්න පුළුවන් හරි මේ කරන්නේ නැතුව කරන්නේ මේ අනුන් ඇඟිලි දික් කරන්නේ. දුවන්කම නම් අයිතිවාදී කතා කරන්නේ නැති කතා කරන්නේ. අනුගේ දින්ති ගන්නවා. අවසාන මොනවා කියනවා කියලා දැනගන්න සාකච්ඡා සිදුවේ සාකච්ඡා කරනවා. අද මොනවා කියනවා නම් ලක්ෂණයේ සත්‍යකෝ. වචනේ පිළිබඳ බුදුජානකගේ සංකල්පයෙන් වචී සංඛාර වශයෙන් විතක්ක ਵਿਚාර එක. විතක්ක ਵਿਚාර කියන්නේ ඇප්ලයින් තෝත් and ඩිස්කර්සිව් තෝත් කියලා. යමක් අපි කියන්නේ ඉස්සෙල්ලා ඒ සබ්ජෙක්ට් එකට හිත යනවා ඊට පස්සේ ඒක ඇනලයිස් කරලා බලලා තමයි ඒක තමයි um, behind the screen කියන කැලේ ඊට පස්සේ ඒක තමයි utterance එක articulation එක තමයි වචන කියන්නේ. ඒ නිසා වචනේ හිත අල්ලනවා කියලා කියන්නේ එතකොට ඒක transcript වෙලා ඉවරයි. මේ transcription දෙ ඉස්සර වෙලා මේ වචනේ ගොඩනගන්නේ බේස් එක එන්නේ විතක්ක ਵਿਚාර වලින් කියන එක උගා ෆිලොසොෆිකල් එක තමයි අහුවෙන්නේ. ඒක නිසා භාවනා කරගෙන කරගෙන යනකොට මේ විතක්කේ වචන තුනකින් අදහනවා සම්මා සංකප්ප විතක්ක මානසිකා සංකප්ප කියලා කියන්නේ thought කියලා ඉංග්‍රීසියෙන් පරිවර්තනය විතක්කේ කියලා කියන්නේ applying thoughts අපි ගොඩාක් විමුට එකට එකක් apply කරනවා මානසිකාර කියන්නේ adverting ඔක්කොම සියදී එකට විතරක් මෙනේ කරන්නේ එකක් විතර highlight කරනවා මෙන්න මේක උනාට පස්සේ තමයි මේ highlight කරපු එක අනිත් වයින් අයින් කරලා ඇනලයිස් කිරීමක් කරනවා. ඒකට කියනවා විචාර කියලා. discursive thoughts and association thoughts මොකද කියලා බලන්න. ඊට පස්සේ තමයි ඒක අටරොම් එකට යන්නේ. ඉතින් ඒ නිසා අපි වචන ඩිප්ලොමැටික් එහෙම නැත්නම් ෆුල් කල්චර් වචන පාවිච්චි කරන්න පුළුවන් නම් විතක්ක විචාර දාන කිසිම ගුණයක් නැහැ. ඒකට වෙන්නේ අපි හොඳ රෙටොරික් පවර් එකක් අපිට තියෙනවා. නමුත් කියන දේ නෙවෙයි කියලා. මේ හිතන දේ නෙවෙයි කියන්නේ කියන දේ පිළිපදින්නේ නැහැ. එතකොට ඒ දෙක අතර වෙනසක්. මුත්‍යානාස්කේ මේ යථාවාදී තථාකාරී යථාකාරී තථාවාදී කියන දේ කරනවා කරන දේ කියන. කරන දේ කියනවා කියන දේ කරනවා කියන කනෙක්ෂන් එක එන්න නැත්නම් මොරල් රෙස්පොන්සිබිලිටි එන්න නම් වචනේ විතරක් හදලා බෑ. ඊට කලින් තියෙන විතක්ක ਵਿਚාර දෙක හැදෙන්න. ඒ විතක්ක ਵਿਚාර හදන්න නම් වචන මට්ටමට යනකොට ඒක කොමිට් වෙලා ඉවරයි. ට්‍රාන්ස්ක්‍රිප්ට් වෙලා ඉවරයි. ඒක ඉස්සල්ල මට්ටමට ගන්න එක තමයි යොම් සමස්කාරයෙන් කරන්නේ පුළුවන් තරම් බේස් බේස් එක බලන්න. ඉතින් ඒක මේ භාවනාවේදී විශේෂ අවස්ථාවක් වෙන්නේ නැහැ. කියන කතා කෙරුවොත් කතා කරන එක අඩු කරන්න කරන්න කරන්න භවනාට වාසි. වැඩි කරන්න කරන්න කරන්න වතුර දහහක් කරලා කලෙ දින්න වගේ ප්‍රතිපත්ති සමාධිය කතාවෙන් හැදෙනවා. ඒ නිසා අරියවත් නිවාව ධම්මීවා කතා කියලා සඳහන් කරනවා. කතා කරනවා නම් ධර්ම කතාවක් කරන්න. එහෙම නැත්නම් ආර්ය තුෂ්ණී භාවය අරසා ගන්න. කතා නොකරේ. එතකොට අර කියන්නේ ඔක්කොම applying thoughts and discussing thoughts විතරයි. ඒක articulate වෙලා නැහැ. ඒක commit වෙලා නැහැ. එතකොට අකුසල් වෙන්නේ. ඒක ඇතුලේ කොච්චර තමයි මේ තියෙනවා අකුසල් වෙන්නේ. එතකොට ඒක බලා කියා ගන්න පුළුවන්. එතකොට අපිට ඒක මේ එක්ස්පෙරිමන්ට් එකකට ගන්න පුළුවන්. වචනේ ප්‍රකාශ වුණාට පස්සේ ඒක තාවකෙනෙක් කොමිට් කරනවා. තාවකෙනෙක් කනෙක් කරනවා. ඊට පස්සේ ඉතින් ආය අදින්න බැහැ. ඉතින් සාර්වත්න දාර්ශනිකව මුනි කියන වචනේ පාවිච්චි කරනවා. මුනි කියන්නේ අත්‍යවශ්‍ය දෙයක් කියනවා මිසක නැත්තම් පුළුවන් තරම් රෙස්ට්‍රේන් කරනවා. ඉතින් සාර්වත්‍රිත් වල පැහැදිලිම කියලා කතාව විපස්සනාට වත්. කතා කිව්වොත් වෙන්නේ අච්චර වෙලා ඉතු කරන ආපුදී අන්තිම රිග්‍රෙට් කරනවා. මම මේ දේ කිව්වා මේ දේ වුණා මගේ අතින් කියලා ඒක අයින් කරන්න බේදකුත් නැහැ. ඒ නිසා මේ මොකද දාපුදේ කියනවා මේ කරලා හොදනවට වැඩිය නොකර නිකන් ඉන්න එක තමයි ප්‍රිවෙන්ෂන් බෙටර් දැන් කියෝ ඒක තමයි ලේසි වෙන්නේ. නමුත් අපි මේ සෝෂල් ලයිෆ් එකේ හැටියට කතා නොකර ඉස්සන් පිස්සු වෙනවා. ඒකයි ඔය ෆ්‍රී ඇසෝෂියේෂන් දීලා මිනිසුන්ට ගන්න සිංහලයට පිස්සු වෙන්නේ මොකද කොයි වෙලාවක කයිද? සිංහල රාදා කවුන්සලින් ඕනේ. අල්ලපු ඉස්සත් එක්ක උදින්න හැන්දෑවට ගන්න මේ ෆ්‍රී ඇසෝෂියේෂන් එකේ මනුස්සයගේ දර රස්සාවට යනවා. මෙතන කියන්නේ උන් හැන්දෑවෙන් වැට උඩ කපුවල කියන්නේ වද්ද වද්ද කතා කරන්නේ කවදාකවත් කවුන්සලින් වලට වක්ක සම්මන මොකක්වත් නැහැ. භාවනා කරන්නත් බෑ මොකද භාවනා කරන්න ගිය ගමන් අර හදි දේවාන කියලා බ්‍රේක් ගැහුවෝගේ හිටින්නේ කඩාගෙන ඉඳගත්ත ගමන් අරදීම එන්න පටන් ඒ නිසා මේ බුරුමේ ස්වාමීන් වහන්සේ කියන්නේ මේ වචනවල තියෙන අනතුර වචන තියෙන අනතුර තියෙන භයානකම දකින්න හොඳටම භාවනා කරන්න කියලා කෙනෙක් එක සීරියස්ලි විනාඩි 5ක් කතා කරලා එහෙම කියලා භාවනා කරනවා අඩු ගානේ විනාඩි 10ක් හිතක් ගන්න. අර කරවෝ කතාව පිළිබඳව කොමෙන්ටරි එක සබ් කොමෙන්ටරි එක අරමුණකට අරක කිව්වනම් හොඳයි මට මතක වචනයක් කියාගන්න ගන්න හොඳට දෙකක් කියන්න ඕන කියලා ඉතින් අරක අර ඩොමිනන්ට් ඩොමිනන්ට් කාපු දේ වමාරලා කන්නේ chewing the cud domination okay ඒක තේරෙන මේ කතා නොකර හිටියනම් අර විනාඩි 10 භාවනා කරා හදාගෙන ගියාට පස්සේ වෙන මොකද කොන්ස්ටන්ට් ස්පේස් ඒකෙන් ඇත්තටම අමාරුම එක තමයි කය සංවර කිරීම සහ හිත සංවර කිරීමට වැඩිය අමාරු දෙයක් තමයි පස්සේ ඒක තමයි මේ නැද ඉඳගෙන ඔක්කොම එකතු කරන්නේ කියලා. එනිසා පුළුවන් තරම් පරිස්සමෙන් කියනවා මේ යමන් ගෙදර ගෙනියන්න ඕන රිට්‍රීට් එකේ. අහුවෙන්නේ වචනෙන් තමයි. අතින් අපි කරන ක්‍රියාවලින් සහ හිතවිල්ලෙන් සෝෂල් ප්‍රොබ්ලම් සොල්ව් කරන්නේ. ඔක්කොම අපේ තියෙන ප්‍රශ්න වල තියෙන වචනින් තමයි. වැරදි කියනවා සත්‍ය කරව හොයන කරන අපි ඉරේ තමයි. ඒක ඒක වෙනම කතාවක්. ප්‍රමාණය වැරදි ප්‍රමාණ කරන නමුත් මේ වචන ඇට කුඳුවට කලක් නැති ජීව ඇට නැති ජීව මේ කරන වැඩේ අතරමැදට ලයිඳගෙන වැරද්දකට අහු වෙන්න යන්න දෙන්නේ නැහැ නිකන් ඉන්නේ නැහැ හරි රිපකෂන් එකක් වෙනවා හරි මේ කොමිට්මන්ට් එකක් සාහරි අමාරු ඒ නිසා මේක මොකද්ද හොඳ වචනයක් දාලා දුන්නා මේ ඉක්මනට ඉස්කාචාරයෙන් අපිට ඇති වෙච්ච රිපකෂන් එක. ජීවිතේ වචනනේ උගේ රාගාවක් කියලා මතකයි. ජීවිතේ ලෝක රාගාවක් කියලා නැහැ. කියලා කියන්නේ නැහැ වචන. පරිවර්තන නැහැ. ගුරුව නැහැ. හිත්සකලයක් නැහැ. කොහොම කිමික වචන ටිකක් තියෙන්නේ ඒ ගාල්පුත් වාචිකල ඉවරයි. මේ සේරම තියෙන කතා කරන්න පුළුවන් මාතෘකාවක් තමයි. ඉතින් ඒක ඔක්කොම වැරදි තමයි පාවිච්චි කරන්නේ. කියන හරියක් කරන හරියක් වචන වල තියෙන අනි විකෘතිය. ඒ නිසා කියනවා අතිශෝක්තිය අපි වැරද්දක් විදිහට බලනවා. අපි කියන අතිශෝක්තිය නැත්තම් කතා කරන්නේ වචන කරනවා. අතිශෝක්තිය ගොරුගේ මල්ලි. ඉතින් ඒකද මේ බොරුව නම් කර්මපතයක් කියලා මම පගහන. අතිශෝක්තිය. ඇඟට තේරෙන්නේ නැහැ. දැන් ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි කියන්නේ මොකක්ද කියන්නේ? එකම දේ අතිශෝක්තිය කියන්නේ ඔකේ තියෙන්නේ. ඇත්තටම ඉන්නේ පොඩක් ට්විස් කරනවා. building the truth. ඊට පස්සේ ඒක කොච්චර ගැති ගැති ගැති වෙලා ඉන්නවද කියනවනම් වේලක් නොකා හිටියත් අපිට පුළුවන් ටෙලිවිෂන් එකම බලන්න. පත්‍රේ බලන්නේ. රේඩියෝ ගහන්නේ නැතුව අඩුවන්නේ නිවුස් ටිකවත් නැත්තම්. මොකටද ඔය ජීවිතේ? ඒ වගේ ඒ කුණු ටික ඇඟට දාගත්තේ නැත්තම් උන වගේ. කොච්චර හේතුවත් ඒ ටික දාගන්න. ඒගොල්ලෝ කියනවා ඕගොල්ලෝ මේ මේ up to date වෙන්න අප්ඩේට් වෙන්න නිතරම අපිට අරුම්කම් දෙන්න අපි දෙන්න ජාතික අපරාධ ටික රියේරු පිටු කරලා ඉන්නවා කියන්නේ. ලෝකෙ වෙන නරක වැටි ඔක්කොම ගොනු කරලා ඕගොල්ලෝ වෙනින් අක්කල ගෙඩියක් නියදෙන්න ටිකක් හොරක් කිලින් ඉස්සර වෙනවා ඔක බය වෙන තාපි කුටි වරක් ඒ තරම් ඈ ඈ වාගේ අන්නේ ඉතින් ගන්නම දෙයක් නෑ ඒ නිසා මං කිය කවුරු හරි දෙන්නේ කොයි නිකන් කතා කරනකොට ටොපික් එක ලියන්න පටන් ගන්නවා ටොපික් එක ලියන්න පටන් ගන්න මට දෙන්නේ කොයි නිකන් ගොසිප් කතා කරන්නේ නෑ කොහොමද කියලාත් නෑ මොකක්වත් නෑ කියන්නේ. ඒක තමයි ඒ ශිෂ්ටාචාරයෙන් අපිට හම්බෙලා තියෙන පනිෂ්මන්ට් එකක්. ඒක බොහොම අමාරුයි. ඒක නතර කරුවට පස්සේ තමයි වෙස්ට් එක වෙලා තියෙන්නේ මේ අර මෙන්ටල් ඇබිලිටි. ඒක වම වමාරන්න ඕන. ගියේ නැත්නම් ඒගොල්ලෝ ප්‍රියගෝෂිකම් දාන්න නැත්නම් කවුන්සලින් කරන්න ඕන. ඒක ඉතින් කරන්නේ මේ පැයකට පවුන් 30ක් ගෙවනවා මං කිව්වේ ආගෙන ඉන්නවා. ඒක තමයි ඒක වැටෙන්නේ අතිශෝක්ති. ඒක බොරුගේ මන්නේ. කවුරක්වත් ඒක පිළිගන්න කැමති නැහැ. ඒක නිසා අපි පුද්ගලිකව අපිට පොලිස් එකක් ගන්න පුළුවන්. අර අන්සෝෂල් ඒක හරි සෞත්‍ය වැඩේ කරන එකේ මන්තර කරන නිග්‍රහයක් වගේ ඒක නිසා මේ බුදුචාන් වහන්සේ කියනවා මම මරදන්නේ පමුණුවා කියලා කීසි. ඉතින් කීසි කියන අසුදමක අහනවා වහන්සේ වගේ සුද්ධවන්තෙක් කොහොමද මරදන්නේ පමුණුවා. මම මරදන්නේ පමුණුවා කියලා කියන්නේ යාට උපදෙස් දෙන එක නතර කරනවා. ඒත් කොමියුනිකේෂන් කරනවා. ඒක ආධ්‍යාත්මික ජීවිතේ ප්‍රශ්න ගන්න කියලා කියන්නේ. එයාත් ඒ කතා කරලා කතා කරනවා. ඒ තමයි කොහොමද? ඒ බුදුහාමුදුරුවෝ උපදේශ තමයි ලෝකයේ වටිනාම දේ. සුඛෝ බුද්ධානම් උපාදෝ සුඛෝ සම්මාස මේ භවන. ඒක කට් ඔෆ් කරුවා කියලා කියන්නේ වීන් නොක් කරා දෙකින් වලම කපලා. දැන් දැන් ඉන්නේ 9:36 වෙනි විනාඩියේ සිතාම මොකද කරන්නේ? දවසේ වැඩසටහන නතර කිරීමේ යෝජනාව ගේපි කරගන්නවා. පැහැදිලිවම බිවිල්ඩරින් ඒක නිකන් ඩෙසිපේට් කරලා යනවා සියලුම එනර්ජිස් මේම පවර් ලයින් එකේ ගියොත් නේ ට්‍රාන්ස්මිෂන් එකක් වෙන්නේ පවර් ලයින් එක ඩිස්ටර්බ් කරලා ෆ්‍රික්ෂන් එකක් ඉතින් ඊට පස්සේ ලීස්ට්‍රික්ෂන් පාට් එක හොයා ගන්නවත් බෑ. ඊට පස්සේ ඉතින් අපි අන්දවන්න තමයි. අංජබජල් කියලා වචනයක් තියෙනවා. ඒක තමයි. මේක ඒ ඉතින් ඊට පස්සේ මිනිස්සයා මිනිස්සෙක් නෙවෙයි. ඒක හැම කෙනෙකුටම අහුවෙච්ච කෑලි කෑලි වෙලා අර ගොනුව නැතුව යනවා. ඒ නිසා මේ කටවට රටවට කර වැට බැඳ කටවට කර වැට බැඳින්න බෑ කියලා තියෙනවා. පොලිටිෂියන්ස් සම්පූර්ණ හෝල් ලයිෆ් එකම lip services. එදා කියනවා brain එක brand new. කිසිම වෙලාවක පාවිච්චි කරන්නේ නැහැ. ඒක ගත්ත ගමම අනිත් පිට දෙන ඔක්කොම වචන. And train mind, the train discipline, train, के तरह भाव करना चाहिए භාවිත මනසක් මේ තමන්ගේ කුසල ශක්තිය නැත්තම් ඒ කියන මේ දක්ෂතා කියන අභාවිත මනස එහෙම නෑ අලුතෙන් පටන් ගන්නව නෑ හැමදාම භාවිත මනස අර ගිනම් ට්‍රෙන්ඩ් එක ඒ කියන්නේ ඔබ කියන සතිය සමාධි වගේ දේවල් කවුරුරි කියපු ගමන් ටක්කරයට ලයික් කරලා ගන්න පුළුවන් මොකද භාවිත මනසක් තියෙනවා. ඉක්ෂර පුරුදු කරපු ඒ කලපු දහපුරුදු දැකපුරුදු කියන මේ ජීවිතේ හෝ ඒ කියන බීජින් ආපු ඒ උපනිච්චේ සම්පatti කියනවා. ඒක භාවිත මනසක් තියෙන එක නම් බෙටර් ඔෆ්. ට්‍රේන් වෙලා තියෙනවා. භාවිත මනස කියන්නේ මෙතන ඇත්තටම කෙලෙස් අඩු කරන කුසල ධර්ම වඩන. නමුත් අපි ගත්තොත් මේ සතු මරලා ඒකේටම භාවිත වෙච්ච මනසක් ආවොත් ඒකට අදාළ කර්ම ටික ඉඳවත් ටික. ඒත් භාවිත මනස සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ බෙනි වලට. නරක දේවල් නෙවෙයි. හොඳ පුහුණු කරලා බලන්න. ශික්ෂණය කරලා බලන්න කියන තමයි සාමාන්‍යයෙන් මේ වගේ. සිල්වතුන් අපි මොකක්ද වචන 10ක් දෙනවා කතා. ඕනේ නෑ ආයෙත්. කෙටි කෙටි උදාහරණෙදී එකලකට ඕනේ හා බෑ බෑ කොහොමද යන්නේ කියන්නේ මේකට ඇවිත් කඩන්න ඉතින් හිතත් අර මේකත් දෙන්නේ වටිනායි ඒක නෑ එහා කතාවකට පුළුවන් තරම් කරන්න දෙන්නේ අපි තනි වුණා අසරණ වුණා වගේ ඉන්නේ කියලා සෙන් මාස්ටර් කෙනෙක් කිව්වලු මේ ගෝලයට කතා කරලා අවුරුදු 7ක් වෙනවා අවුරුදු 7න් පස්සේ වචන දෙයක් කතා කරන්න පුළුවන්. ඒ දෙන්නම හරිම ස්ට්‍රික්ට් ඒ කියන්නේ මොකක්වත් කතා දෙයක් නැහැ කියලා. ඉතින් අර ගෝලයාට ගිහිල්ලක් නැහැ අවුරුදු 7ක් ඉඳලා ඉවරලා අවුරුදු 7න් පස්සේ කිව්වලු මොන වචන දෙයක්. more food. ඒ අවුරුදු 7 කණ්ඩවත් හම්බෙලා නැහැ. ඒ අතර silence noble silence going system එකේ හරි ලස්සනට කරනවා. ඒ වගේම ඔය බුරුමෙත් රිට්‍රීට් වලදී ඒකම ට්‍රීට්මන්ට් එකක් කරනවා. කතා නොකර සිටි. මේ සමහර කට්ටිය මට කිව්වා වෙස්ට් එකේ කට්ටිය එහෙම එක දවස් 10ක් එක දිගට කතා කරන්නේ නැති නිසා මානසිකව ඊට පස්සේ මුළු ජීවිතේම කතා කරන්නේ. ෂොක් එකක් වෙයි. too much ඒක තමහනුත් දරන්න බෑ. ඒක කරපු දෙයක් ඒක කරගෙන යන්න පුළුවන් නැත්නම් අර මුලින් දෝරේ ගලගලා තිබුණ එක පාඩ වැහුවට පස්සේ වෙන්නක් වෙනවා. ඊට පස්සේ කෝඩිනේට් කරගන්න. ඒ නිසා ඒ වගේ මධ්‍ය ප්‍රතිපදාව තමයි බලාපොරොත්තු කරන්නේ. ආනාපාන සංකේතයෙන් සිහින් කරගත් පසු නිදිමත ඉතා දැඩි වේ. ගැළවීමේ උපදේශයක් පදිමි. කෙරුවන් සමයි මේක තමයි මම අද දසු දේශනාවේදී ඉංග්‍රීසියෙන් කරපු විස්තරකරුවේ සම්මා වායාම විද්‍යාවේ ව්‍යායාමයේ පිළිබඳව කොහොමද මේ භාවනාවේදී අධිත කොහොමද යොදන ශක්තිය සිංහනායි කරන්නේ කියලා පිටින් මේ වගේ දවස් කීපයකට වැටිලා ගොඩවිලා තමයි තේරුම් අරගන්නේ භාවනා කරගෙන යනකොට තදුපග විදිය වාහනතා කියලා අරමුණු වාදකයින් වෙලා තමයි අරමුණ සිම් වෙගෙන එනකොට ඊට ගැළපෙන යෙජේතු විවිධ ප්‍රමාණය අවස්ථාව තේරුම් ගන්න කරන්නේ. ඉතින් මේක සඳහා තමන් දන්නා නම් භාවනාවේ දැන් tempat වේගයක් කරනවා කියලා අරමුණක් tempat වෙනවා හිතක් tempat වෙනවා එහෙම වෙනවා නම් දැනගන්න ඕනේ මේ අන්ත දෙක මොනවාද ඒකාන්තයක් තමයි මේ සිං වේගෙන යනකොට ඒකට සැක උඩරව හිත ඇවිස්සලා නිවැරදි කුඩියක් කැවිතුනා වගේ හිත ඇවිස්සලා අනිත් එක තමයි හිත වෙලා නිදිමත මේ දෙක මැද තමයි මධ්‍යස්ථ කතාව තියෙන්නේ ඉතින් ඒ නිසා මේ නිින්ද ගියා කියලා මධ්‍යම ප්‍රතිපදාව මේ බහුගේ පුද්ගලෙක් කළා නෑ. අවශ්‍ය එනර්ජි ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඒකෝට එනර්ජි වැඩි කරන්න ඕනේ. ඒක නිකන් හරියට මේ යා යා බැලන්ස් එකක් කරනවා වගේ නිකන් අතුළු උෂ්ණ සීතල සංවර කරනවා වගේ වැඩක් තියෙන්නේ. ඉතින් ඒක සඳහා මේ මෙනෙහි කිරීමේ ක්‍රමය සාමාන්‍ය සම්පූර්ණ කුලෝ කියලා වෙනවා. අරමුණ තියෙනකම් අපි ආස්වාද ප්‍රස්වාස එනවා යනවා. ගන්නවා හෙලනවා කියන වචනික මෙනෙහි කරනවා. මෙනෙහි කරන කරන යනකොට තමයි තේරෙනවා ආසව ප්‍රසවාසයේ වෙනස නැති වෙනවා. මේ නැති වෙන තැන මට නිදුකුත් එනවායි කියලා. ඒ වෙනස නැති වෙනවත් එකම හිත කියන්නේ ආනපාන කියනවා කියලා. ඒ ට්‍රික් එකත් අල්ලගන්න ඕනේ. වෙනස තියෙනකන් ආනපාන කියනවා නැති උන්ට ආනපාන නැතිවම දරන හිත කියන්නේ. මොකද වෙන්නේ ආනපාන නැතුව නැතර මැරෙන්න ඕනේ. මැරෙන්නේ නැහැ. ආනපාන කියලා දෙන්නේ. අන්නේ වෙනස වෙනකොට ඒකට ලෑස්ති වෙලා ගිහින් එතකොට දැනෙනවා දැනෙනවායි කියලා. තමන් නිින්ද ගිහින් නැති බව, මැරිලා නැති බව, ක්ලාන්ත වෙලා නැති බව. ඒක ලකුණක් තියෙනවා දැනෙනවා. අනේ දැනෙන බව මේකයි. එහෙම නැත්නම් ඉන්නවා ඉන්නවා ඉන්නවා ඉන්නේ කියලා මම ඉඳගෙන ඉන්නවා විතර. නැත්නම් මම මැරිලා නැහැ ඉන්නවා කියන එකට මෙන්න කරන්න. ඒකෙන් කරන්නේ ශක්ති මුදා හැරීමක් කරනවා. එතකොට නිදිමත කඩා ගන්න පුළුවන්. ඒක අවනවශ්‍ය වෙලාවෙ ඒක කරන්න ගත්තොත් එන්නේ හිත ඇවිසිලා අර සාන්තකතිය බාර ගන්නවා. ඉතින් අනවශ්‍ය වෙලාවෙ නොකරගත්තොත් ඕනේ අවශ්‍ය වෙලාවෙ කරගත්තොත් ඕනේ. මේ නිසා ඒක බොහෝ විට ටයිලන්ඩ් එක තමයි කරලා කරලා කරලා පුදුමෝ. එහෙම වුණා සමහර වෙලාවට මේ තදබල නිින්දකටපත් වෙනවා. කාර්තික ස්වාමීන් වහන්සේට සෝවාන් වෙලා නිින්ද ගිය වෙලාවක සර්වඥාන්සේ දැකලා උපදෙස් දීලා තියෙනවා මේ වෙලාවේ තනියෙන් පැත්තකට භාවනා කරන මොකක් වෙනවයි ගෲප් එකක ඉන්නකොට වෙනව අඩුයි මොකද ලැජ්ජ නිසා හරි මොකක් හරි එකක් නිසා වෙනවා ඒ වගේ උපක්‍රම කරනවා අනිත් එක මේ උෂ්ණ වැඩි වෙනකොට සින්දර ළඟයි සීතල වෙලාවේ කුසිත වීමක් වෙනවා මේ අනිත් වගේ තියෙනවා බාහිර සාධක වගේ බලපාන අනිවාර්ය දැනගෙන කටයුතු කරන්න ඕනේ කොහොම නමුත් මේ විදිහට පරිමර නින්දට යනවා කියන එක අපරාධයක්වත් කෙලෙසයක්වත් දඬුවමක්වත් පිටක් කරන්නේ වෙයි ඇති ඒක ඒක ඉවසින්නේ කටයුතු කරනවා කරන්නේ ස්වාමීන් වහන්සේ සාකච්ඡා කරන සංඥාවක් කියන එක නේ මේ නිදර්ශවාසික කියන මොකක්ද කියන්නේ? ආකීත් එක වෙන මොනවත්ම දැනෙන්නේ නැතුව ආකීත් එක වේගයෙන් ආකීත් එක දැනෙනවා. ඒ නැත්නම් ඔය වගේ එක එක තැනක එක්ක ඇවිල්ලා තේරෙන්නේ සාධු වෙනවා වගේ. ඒ නැත්නම් කකුලක හරි කොහේ එක තැනක වේදනාවක් දැනෙනවා වෙන කොහෙවත් නැති එක සීන් නැති කරා. ඒ වගේ දෙයක් ප්‍රේමයෙන් කරනවා. නෑ මගේ උපදේශය උනේ නිින්ද යනවා නම් නිින්දට සඳහා ශක්තිය රැය කරලා නිින්ද නැගිටවන්න. අර වගේ දෙයක් වෙනකොට Tamanne සතියෙන් යුක්ත වැටෙනවා නම් ඒකට ආය මෙනෙහි කිරීමක් අවශ්‍ය කරන්නේ නෑ. මෙනෙහි කිරීම අවශ්‍ය කරන්නේ ශක්ති මුදා හැරීමක් කරන්නේ. සිතලෙච්ච එක රත් කරගන්න. නිින්ද යන එක උණුසුම් කරගන්න. එහෙම නැත්නම් මට මන් දන්නවා ආනාපානෙ නෙමෙයි තියෙන්නේ. ආනාපානෙ නැත්තම් ගෙවිලා තුනි වෙලා නොදැන්න මට්ටමට ගිහලා ඒ වෙනුවට මැරිලා නැති බවට ලකුණක් වෙනවා. හાર્ට් බීට් එක ආවම මේ ඇඟිලි නියම පුදු කම්සිදු මොඩ පැත්තේ නැහැ දෙපැත්ත පොඩි පොඩි පොඩි පොඩි මේ කම්පන චංචල තියෙනවා. ඒක මෙනේ කරන්න යන්න අවශ්‍ය වෙන්නේ මේ වගේ ප්‍රයෝජන ශක්තියක් නැත්තම්. එහෙම දැනගෙන ඉන්න මේ මේ මේ මොඩ් එක මාරු වෙලා තියෙනවා. හැඩේ වෙනස් වෙලා තියෙනවා. ඒ නැත්තම් ඒ හිත අල්ලගෙන තිබුණ තැන දැන් නාසිකාග්‍රය අල්ලන්න බැරි නිසා ඉතින් පැනලා මොකද ශරීරය කොහෙද අල්ලගෙන ළඟට තමයි අල්ලන්න තැනක් නැහැ ඒ වුණත් අර මේ මමයා සක්කාය දිට්ඨිය ඉල්ලන්න කොක්කක් හොයනවා ඒ එලවන්නත් ගන්න එපා මොකද මෙතෙක් කල සංසාරේ ආපු යාළුවා කලබල කරලා අයින් කරොත් එන්නේ ඔය කීය නැති වෙනවා ක්ලාන්ත වෙනවා අනම්මනම් පිළන්නේ නැහැ මේක මේක ආහාර නැති කරලා වැටෙන්න අනිකයි කරන්නේ ආහාර අඩු කරන එකයි කරන්නේ. ගින්නක් කරන්නේ. ඒක නිසා ඒකට ආය වෙන සංඥාව වෙනේ කිරීමට යන්න ඕන කමක් නැහැ. කුසීතකමේ ප්‍රශ්නක් නැත්තම්. මේ අපි නම් මේ දවසේ වැඩ කටයුතු නිමා කිරීම වශයෙන් අපේම පිනාට පින්තම් වීම ඥාතින සිටි පින්තම් වීම සහ අපි අපගේ පරමාර්ථ ඉවත් කරන අවස්ථාවේ සම්ප්‍රදාන කතා සජ්ජායනා කිරීමේ දවසේ වැඩ කටයුතු මාව සටහන් කරමු කියලා මම